භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද වික්ඛවේ භික්ඛු පඤ්ඤාවතෝ හෝති විද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය දු සම්මා දුක්ඛක්ඛය ගාමිනියා තීති කෞරුණිය ස්වාමීන් වහන්සේ කල්පතික්ෂී නැයෙන්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන දවස් ශුමානයකට වැඩි ප්‍රමාණයක් මේ වාස්කව පවත්තන්ට යෙදුණු මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනාව වශයෙන් බලනකොට අද අවසාන ධර්ම දේශනාවයි අපි මේ සඳහා ආත කරන ධර්ම නැත්නම් නාත කරන සූත්‍රයයි මූලස්ථානයේ මූලික කරමනේ මාතෘකාවෙන් තියාගත්තේ ඉතින් ඒක යටතේදී අනුමාත්‍රිකා 10ක් සරුවත්න දේ ඉදිරිපත් කරනවා යම් කිසි කෙනෙකුට අනාථ නොවි නාථ කරන ධර්ම. අශරණ නොවි શරණක් ලබා දෙන ධර්ම. ඉතින් යනවා අද අපිට ධර්ම දේශනාවේ හම් වෙන එක සඳහන් වෙන අවසාන උපය ප්‍රඥාවන්ත වීම කියන සංඥාවතෝ වෙන පදේ. ඉතින් මෙතෙන් දෙනකොට හොඳටම පැහැදිලි වෙනවා කලින් සඳහන් කරන දේවල් එක්ක කලබලා බලනකොට සිල්වන්ත වීම, බෞද්ධ වීම, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සුවතකී කරුකම ධර්මවාදී ධර්මකාමී ගති වගේ කියන දේවල් එක බලනකොට ඒ ಗುಣ සීලය නිසා හෝ සමතේ නිසා හෝ විපස්සනා නිසා හෝ කොයි දෙමුත් මේ පඤ්ඤාවතෝ කියන එකට එනකොට සුද්ධ වශයෙන්ම විපස්සනාවම ප්‍රඥා භාවනා කියන සඳහන් කරන විපස්සනා භාවනා. ඉතින් එතකොට මුලින් මුලින් කියාවේ කරුණු නිසා මේ ප්‍රඥාව හට ගන්නවද එහෙම නැත්නම් මේ ප්‍රඥාව නිසා නිවන හට ගන්නවාද කියලා මේ ප්‍රඥාව කියන්නේ හේතුවක්ද ඵලයක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ දෙකේම අනුව බැලුවත් නාථ කරන බවක් වෙන්න නම් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ දී ඇති සාක්ෂියක් වෙන්න. දී ඇති සාධකයක් වෙන්න ඕන ප්‍රඥාවන්ත කම. නමුත් ඒ කියන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක්වත් එහෙම නැත්නම් මේ භෞතික භාවයෙන් වගේ ලැබෙන සුත්තමේ ඥානයක්වත් නෙවෙයි උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ කියනකොට පැහැදිලිවම උද්‍යප්පේ ඥානයේ මට්ටමටපත් වෙච්ච විපස්සනා පඤ්ඤාවක් බව පේනවා. ඉතින් ඒක යම් කෙනෙක් තමන්ගේ ජීවිතය අයාලේ නොගිහි නාට කරන භාවයට සසරණ භාවයට පත් කරන්න අවශ්‍යතාවය. නමුත් ඒක උත්පත්තියෙන් ලැබෙන දෙයක් කියලා හිතන්න අමාරුයි. ඒ විහිදි මාර්ගයේ වගේ පොත්වල සීලේ පසිට්ඨාය නරෝත පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපේ නිපකෝ වික්ඛු සෝයිමං විජටේ ජතං කියලා සර්වඥාන්සේ ඒ සංඛාර ගැටේ නැත්නම් මේ සංඛාර වත්තේ පතලවිල්ල ලියන හැටි සඳහන් කරන්නේ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤ. සපඤ්ඤ කියලා කියන පදයක් තියෙන ප්‍රඥාව සහිත. සීලේ පිහිටියා වූ සීලේ ප්‍රතිෂ්ඨාව ලැබුවා වූ ප්‍රඥාවන්ත මිනිසයා. සීලේ සවිතාය නරෝ තමන්නේ චිත්තං පඤ්ඤායිත භාවය. චිත්ත භාවනා ප්‍රඥා භාවනා දෙක වඩනවා. ආතාපි නිපකෝ භික්ඛු. ඒ ආතාප වීර්ය සහිත වූ නිපක ප්‍රඥාවෙන් යුක්ත වූ භික්ෂුව මේ සංසාර ගැටේ ඉගෙනවා කියනකොට සීලේ පිහිටපු ප්‍රඥාවන්ත මනුෂ්‍යයා කියන කරත් ප්‍රඥාවක් තමයි. චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරනවා කියනකොටත් ප්‍රඥාවක්. ආතාපි නිපකෝ බික්කෝ කියනකත් නිපක ප්‍රඥාව ගැන කතා කරනවා. ඉතින් ඒකෙදී ඒ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ කින්තනේ ප්‍රඥාව සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ උප්පත්ති ප්‍රඥා. සහජයෙන් උපම් ප්‍රඥාව. ඒක අපි එක එකනාගේ සමාන නැහැ. ඒක එකනා දෙනාපු ඥානගතව නැත්නම් අපි කියන ධර්මානුකූලව බඳකොට <coughs> කියනවා උපනිෂේ සම්පත්තිය හැටියට අපි අපේ ප්‍රශ්නාව දෙනවා. <coughs> ඊගාවට කියනවා භාවිත චිත්ත භාවනා ප්‍රඥා භාවනා නිසා ඇති කරගන්නා වූ ප්‍රඥාවක් විපස්සනා ඥාන එහෙම නැත්නම් සමත වශයෙන් ඇති වෙන්නා වූ පුද්ගේ නිවාසානුස්සතියගේ ඥාන ඒක උත්සාහයෙන් ගීරින් වඩා ගත යුතු ඥාන. ධර්මානුකූලව ජීවිත ගත කිරීමෙන් ලැබී ඥාන ඒකත් අර උත්පත්ති ප්‍රඥාවට ආධාරයක් චතුර්ථාන අලංකාරයක් ධජයක් පොඩියක් වගේ වෙනවා. ඊගාට තියෙනවා නිප්පක පඤ්ඤා කියලා එකක්. පාටිහාරීය පඤ්ඤා වැඩ කිරීමෙන් ඇති කර ගන්නා වූ සූරකම්. ශිල්පීය ඥාන. මේ වගේ ඥාන තුනක් මිනිස්සෙකේ ඉදීමට අවශ්‍යයි. මෙතනදී මේ නාට කරන ධර්මයක් වශයෙන් මෙතන සඳහන් කරන්නේ උපපති ප්‍රඥාව ඒ. ඒ වාගේම විවිධ ශිල්පීන් විවිධ ශිල්ප විවිධ වෘත්තීන් වලින් ලැබෙන අත්දැකීමේ ප්‍රඥාවක් නෙවෙයි භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රඥාව කියන එක ධනවන්දයි අපේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියාය විද්වේදිකාය සම්මාදොක්ඛේ ගාමිනී ආර්යයන් වහන්සේලාගේ තියෙනා වූ නිර්වේදයේ පිණිස පවතිනා වූ නැත්නම් මේ නිබ්බිදාවට යන්නා වූ ආර්යය නිබ්බේධිකාය සම්මා දුක්ඛේ ගාමිය දුක ගෙවන් කිරීම හේතු වෙන්නා වූ ප්‍රඥාව කතා කරනවා. ඒ නිසා ඒ ටික නම් හම්බ වෙන්නේ භාවනාවෙන්මයි විපස්සනා භාවනාවෙන්මයි කියලා අරසකාරීව ප්‍රකාශ කරනවා. ඒක එතකොට විපස්සනා භාවනාවෙන් ලැබෙන ප්‍රඥාවෙන් තමයි මිනිස්සෙකට නාට කරන භාවයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අනාතයි. ඒ අනුව බලනකොට විපස්සනා ඥාන වඩන ඔක්කොටම විපස්සනා කරන ඔක්කොටම ඥාන ලැබෙනවාමත් නෙවෙයි. විපස්සනා කියන්නේ බොහෝම දුෂ්කර කෘත්‍යයක්. හැම කෙනාටම ලැබෙන්නේ. ඒක කෝක වේකක් කරන්නේ බොහෝම සුළු ගන්න. ඒ අනුව බලනකොට ඒ සාමාන්‍ය ලෝකයේ පොදුවේ කියන්න පුළුවන් අනාතයි අසරණයි. සියලු සත්වයෝ මෙන්න මේ අනාථ භාවය නිසායි මේ අසරණ භාවය නිසා විවිධ සිල් පහදාරයි. මේ විවිධ ඥාන වඩයි. විවිධ මුදල් එකතු කරන් විවිධ ඥාතීන් ඇති කරන් විවිධ සමිති සමාගම් ඇති කරන් විවිධ විවස්ථාවල් ඇති කරන් රාජ්‍ය පාලන ක්‍රම, දේශපාලන න්‍යායවල ආර්ථික සමීකරණ සමාජික පද්ධති සේරම හදාගන්නේ මේ අසරණකම අනාථකම නැති කරන්නයි. නමුත් ඒක ආර්යයන් වහන්සේලා ඒක ඒක එච්චරම ශක්ති සම්පන්න වැඩක් විදිහට බාරගන්නේ නරක දේවල් නෙවෙයි. නමුත් ඒ හිතන දේ, ඒ හිතන බලාපොරොත්තු කවදාකවත් ඉෂ්ට වෙන්නේ අනිවාර්යයෙන්ම සුන් වෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. එන්නේ එවැනි ජීවිත දර්ශනයක්, එවැනි සමාජ විග්‍රහයකට පස්සේ සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ අතිවිශිෂ්ට වූ ඒ සතුන්දතා ඥානෙ මේ එවැනි නික්කය කියන අනාථ කරන නික්කය කියන නාථ කරන ධර්මයන් පහත් කළා කලකලා ආර්ය වූ ග්‍රාම්‍ය වූ ලාමක වූ දෙයක් ඉදිරියට කලකලා මහසේ ඉදිරිපත් කරන නාථ කරන ධර්ම වල අවසාන මුදුන් කෙලවර තමයි ප්‍රශ්නය. ඉතින් ඒකේදී හිතා ගන්න පුළුවන් ඒක ලැබුතත් ලැබෙන්නේ මේ විපස්සනා භාවනා කරන කාලවල. මේ විපස්සනා භාවනාවත් අපි කලින් වතාවට මතක් කරගත්තා වගේ ලංකාවේ ශාසනයේ ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ දිහා බලනකොට දැන් අපේ ඉන්නේ අවුරුදු 1500ක් විතර පැනලානේ. ඒදී 1500ක් විතර කාලය යනකම් යම් ප්‍රමාණයකට එක දිගට ඒක තන්තුවක් වගේ මූලක් වගේ ප්‍රවේණයක් වගේ පැවිදිලා ඊට පස්සේ ඉතාමත් මේ අවාසනාවන්ත විදිහට මේ විපස්සනා ඥාන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහියන් පටන් ගන්නවා. ගිහියන ගිහිල්ලා නැත කාලේ පහළ වෙච්ච පඬිවරුන්ගේ ගැඹුරෙන් සලකා බලන වේ කාලේ එනකොට දැනට අවුරුදු 50කට 60ක් විතර ඉස්සර යනකොට විපස්සනාවක් නැත්තටම නැති තැනටපත් වෙලා. මොනම ක්‍රමයකින්වත් පොතකවත් පතකවත් ගුරුවරයෙක්වත් සජීවී પરම්පරාවක්වත් නැති තැනකටපත් වෙලා. හරියම ජාතිය වශයෙන් අපි ශරණ වෙච්චි අනාථ වෙච්ච තැනකටපත් වෙලා ওই කාලෙදී තමයි අපිට මේ නිදහස ලැබීම 1948 දී ඊට පස්සේ ඇති වෙච්ච මේ බුද්ධ ජයන්ති පුනරුදය එළගැහිගෙන ඇවිල්ලා ලංකාවේ උද්ධාගමේ යම් ප්‍රමාණයකට ගමන් ගානේ පන්සලක් උපසම්පදා භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටකය එතනින් ගහම ප්‍රයක්ෂකක් නැතුව වන්දනාවක් පූජාවක් කරගන්න පුළුවන් ශක්තිය ආදි වශයෙන් මේ බෞද්ධ කටයුතුවලට අපිට මූලික අයිතිවාසිකම් දිනුවේ. ඒ දිනුවත් මේ විපස්සනාව නැගී සිටීම සිදුුනේ ඒ වගේ සෑහෙන ස්ථිරතාවයක් ආවට පස්සේ ඒක තමයි ස්වභාවය ඒකයි මේ විපස්සනා කියන එක එහෙම අතන මෙතන පැලවෙන එකක් නෙවෙයි. ඒකට විශාල පදනමක් අවශ්‍යයි. බෞද්ධ සංස්කෘතික පදනමක් අවශ්‍යයි, ආර්ථික පදනමක් අවශ්‍යයි. මිනිසුන්ගේ හිත එකලස් වෙන්න අවශ්‍යයි. ආන් එහෙම වෙනකොට තමයි මේ විපස්සනා කියන එක නැවත පළපදියම් වෙන්න තරම් මේ ධර්මද්වීපය තෙදවන්ත වූ. අපවත් කියන ආයතනයේ දීලා තියෙන පොතක් විදර්ශනා පරබෝධය. ඒක හේතු වෙලා තියෙන්නේ උන්වහන්සේට ඒ කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ඇති කරන් හේතු වෙච්චි පදවැද්දී පන්දි ස්වාමීන්වහන්සේ ආරාධනාවක් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ මේ විදර්ශනාව නැතිව හොඳටම නැතුව කාලේ උභාංශයේ උතර මේ හොයපු කෙනෙක් මම දන්නේ. මේ හොයන කාලේ උභාංශය බොහෝමත්ම හැම තැනකම ගිහිලා පොත්පත් කළු පිටින් ධ්‍යාන කරලා බල බලා ගුරුවරු ආශ්‍රය කර කර මුළුන් තරම් මහන්සිය මේ කටයුතු කරා. ඒ කාලේ බොහොම සුන්දර මතකයක් අපට. ඒ නිසා ඔබ වහන්සේ ඒක ලේඛන ගත කරුවොත් හොඳයි කියලා. මේ ශාස්ත්‍ර ධර්ම සංසේක මේ නීතික ලේඛනායක හඳුනන සම්මාංශේ විදර්ශනා පරපුර කියලා ඒක ලියලා තියෙනවා. ඒක ඒවකට තිබිච්ච ඉරිලා ගිය පුස්කොළපත් සේරම කියවලා. ඉතින් ගියාම කට වචන වල තිබුණු ක්‍රම සියල්ල මේක තුළ ඉස්සර සංග්‍රහයක් කරනවා. සංග්‍රහයක් කරලා ඒක නිකන් මේ නැතබු කොට එකතු කරලා බලනකොට මොන විදිය කොට නැගිල්ලක් තිබුණාද කියලා හිතා ගන්න බැරි තරම් පුංචි අතන මෙතෙන් කැලිකයක් විතර හම්බෙලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ගවේෂණය කරගෙන ඉන්නකොට තමයි ඔය ගුරුම ස්වාමීන් වහන්සේලා මේ ගුවන්ගේ කන්ද ධනව කන්දට වැඩම කරලා උන්වහන්සේට අවස්ථාවක් හම්බෙලා කියනවා ඒ ස්වාමීන් වහන්සේට භාවනා කරන්න එතකොට ඒ සීලය පිළිබඳව උන්වහන්සේ ශක්ති ප්‍රමාණය තම තමන්ගේ තමන්ගේ සීලය පිළිහිටුවාගෙන සමතපැත් වෙනොත් පුළුවන් ප්‍රමාණයට ඒක හදාගෙන කවදාමත් මේ විපස්සනාවක් ලැබේදෝ කියන අපේක්ෂාවෙන් ගත කර කර ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේයිලා මේ සුද්ධ විපස්සනා ක්‍රමයේ කියලා දෙනකොට මේක අර වත්වෙන් උඩට ඇවිල්ලා ඉරේනකන් ඉරම් ඉතනකන් ඉරනගෙනකම් බලාගෙන මලක් කුෂ්මක් නෙළුමක් කුමුදක් වාගේ ඉර එන්නකොටම පිපිලා තියෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මේ මේ ස්වාමීන් වහන්සේට එන කියලා කියනවා මත්තට එන කරපොරට කියලා දෙන්න තරම් දැනුමක් තියෙනවා කියලා. ඉතින් ඒකෙදිත් උන්වහන්සේ ඉතාම නිහතමානීව සඳහන් කරලා කියනවා දැන් නම් ලංකාවේ මේ විදර්ශනා කරපොර නැති වෙච්ච මේ પરම්පරාව වැඩි පිටන ඉඳලා ආයෙ පුරුක පටන් ගත්තා. ඉතින් ඒක මේ ගල් අපේ මේ රශ්මි සංස්ථාපකයන් පස්සේ යබල්ලා තියෙන මේ කඩවැලි පන්දි ස්වාමීන් වහන්සේ මේක ඇක්තිරුවා කියලා ස්තුති කරලා ස්වාමීන් වහන්සේ රචනීය මාර්ගයේම හැංගිලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව බටහිර ඒවකට පවතින තදකීච්ච ලංකාවේ වනගත භික්ෂු ජීවිතය පිළිබඳ ගවේෂණයක් කරපු සුදු මහත්තයෙක් කියලා දෙනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ සුදුමාකාර ගුණවන්ත ශ්‍රීවන්ත යුග පුරුෂයෙක් වුණාට කවදාකවත් කැපිපෙන්නේ නැහැ. උන්වහන්සේ ඒක මේ ඇති කිරීමට හේතු වෙච්ච මේ පන්දි ස්වාමීන් වහන්සේ ඉස්සරහින් කියලා හැංගිලා හිටියට නියම රමතු කරගත්තේ උන්වහන්සේ තමයි. ඉතින් ඒ පොත ඉතර ප්‍රසිද්ධ වුණේ නැහැ. පස්සේ කොහෙනමුත් අපි මුද්‍රණයකටපත් කරා. ඒකදී පෙන්වලා දීලා තියෙනවා කියවනකොට හිතෙනවා අපි අද මේ විපස්සනා මේ විදිහට ප්‍රධාන මාර්ගයේ ගමන් කරන දෙයක් වාටපත් වෙලා තිබුණට දැන් අවුරුදු 40කට 50කට ඉස්සර වෙලා 60කට කියන්නේනවා ඉස්සර වෙලා ඉතාමත් දුෂ්කර ඉතාමත් හිතාගන්න බැරි තැනක තිබිලා තියෙනවා. ඉතින් ඒකට ඒ වගේ සුදුස්සෙක් කර කරපු ගවේෂණය නිසා මේ රචනය නිසා අපිට තේරෙන් ගන්න වෙනවා මේ කොයිතරම් සුලභ දෙයක්ද නෙවෙයි ඒ වගේම ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක්ද නෙවෙයි එහෙම කියේදී අපිට මේ හම්බෙලා තියෙන ප්‍රමාණය ගැන අපි මේ යුගයකකින් සිද්ධ වෙන්න ඕන. අපි ඉපදලා තියෙන වගේ වටන වෙලාව. ඉතින් එහෙව් නාට කරන ධර්මයක් අපි මේ දවස් කතාවක් එක දිගට දින බාන භාවනා කරා. ඉතින් ගියාට පස්සෙත් ඉතින් අපි වග බලා ගන්න ඕනේ. ඒකට ඇත්තට කියනවනම් මේ විපස්සනාව අනාථ කරන්න එපා. අනාථ කෙරුවොත් අපි අනාථයි. අපි විතරනේ සාධනෙම අනාථයි. නිසා අපිට ශක්ති ප්‍රමාණය මේ පුරදීලායේදී කටයුතු කරනවා නම් අපිට ඉස්සල්ලාම ලැබෙන්නේ අපිට හම් වෙන මේ ප්‍රඥා භාවනාවෙන් ලැබෙන ප්‍රඥාව විපස්සනා ප්‍රඥා. ඒ විපස්සනා ප්‍රඥාවට ආසන්න කාරණා වශයෙන් නැත්නම් නැසුම් බැරි කාරණා වශයෙන් පෙන්වන්න තියෙන්නේ අපි ඊයේ කතා කරපු සතිය. සතිය සමාධියයි පෙළ ගැහෙන්නේ නැතුව කවදාකවත් විපස්සනා කරන්නේ. ඒ සතිය ඒ වගේ ලංකාව වගේ සම්ප්‍රදාන කුල බුද්ධඝම රටක ආගමන ස්වරූපයෙන් මත උනාට ඕනම කෙනෙකුට කිසිම ආගමික ඇදහිීමකින් තොරව අත්දැක බලන්න පුළුවන් දෙයක්. ඒ නිසා අද බටේ ලෝකවල ලක්වුවා নানা ආකාරයේ ප්‍රයෝජන ගන්න. ඒ වගේ අදුපාඩුකම් හිටනවා මොකද ඒත් ඒක ප්‍රයෝජන දෙන මේ කියන ප්‍රඥාව නාට කරන ධර්මයක් වෙන ප්‍රඥාව ලබා ගන්න නෙවෙයි සතිය පාවිච්චි කරන්නේ ලෙඩ රෝග සුව කරන්න. එහෙම නැත්නම් මේ මේ පරිසර දූෂණය නැති කරන්න, චෙච්ච ආහාරය නැති කරන්න වගේ එක පැත්තකට බලනකොට ලාම පරමාර්ථය ඉස්සරහින් කියලා කියනවා. ඒක තාම රෝගයක් විදිහට ලංකාවට ඇවිල්ලා නැහැ. ඒක ඉන්දිය කියනවා. භාවනා කරන්නේ මොස්තරේ භාවනා කරන්නේ මේ ලෙඩ රෝග සුව කරන්න. භාවනා කරන්නේ මේ নানা ආකාරයේ ඒ වගේ මේ ලෞකික දේවල් සම්බන්ධ කරන්න කියන එක එන්නත් ඉන්නේ. නම් තාම රෝග ලක්ෂණ මත කියලා නෑ ලංකාව. තාම කියන්නේ මේ විපස්සනාව කරන්නේ නිවන් දකින්නයි කියන අදහසයි. මේ පිළිසර මේවා මතක් කරන්නේ භෞතික භාවය වැඩි කිරීමට මිස මේ පිළිසර චෝදනා කරන්න නෙවෙයි. නමුත් මේ කාර්ය අනන්තවත් ඒ අතුරු මාර්ග තියෙනවා. ඒ අතුරු මාර්ගවල වැටුණොත් මේ ශනාත කරන නාත කරන පාර ගිහිල්ලා අනාත වෙන්න ඉඩ තියෙනවා. ලෝකේ බර ගන්න අනාත වෙලක් තියෙනවා. මොකද මේ නයින්ගෙන් දරබඳින්න හදලා තියෙනවා. නයා කීතරුණයි කියලා ඒක වැලකට අරගෙන දරබඳින්න ජනේක සුදුසුමදි. ඒ නිසා මේ විපස්සනා පාවිච්චි කරන්නේ නැත්නම් තමගේ ජීවිත පරිත්‍යාගයෙන් සීලයක පිළිපැද සමාධියක පිළිපැදයකට ගෞරවණීය කටයුත්තක් කටයුත්තක් වශයෙන් කරන්නේ නැතුව ආවට ගියාට කෙරුවොත් නොකර ඉන්න එක හොඳයි. නොකර ඉන්න එක හොඳයි. උපමාවක් විදිහට කියනවා නම් අපි තාමත්ම බෙහෙත් බලයෙන් වැඩි සින්දුරන් වගේ බෙහෙතක් හෝ එහෙම නැත්නම් රක්ෂ වෛද්‍යවරයෙකු විසින් නිර්ණය කරලා දෙන බෙහෙතක් මාත්‍රා වරද්දලා පාවිච්චි කළොත් බෙහෙතෙන් හටගන්න ලෙඩක් ආවොත් යොදාගත් කරගන්න බැරි. එහෙනම් මේක නොකර ඉන්නේ කොහොමද? ඒක ලෙඩේ හොඳයි. දෙකට දෙකින් එන මේ සහනකමට වැඩි. ඉතින් විපස්සනා කරන හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ මේක අපි අපි වශයෙන් නිවන් දැකීම සඳහා කටයුතු කරන අතර මේ ශාසනික යුග මෙහෙවරක් අපි කෙරෙන්නේ නිසා දෙල්ලම් කරන්න එපා. ලාවට අල්ලන්න එපා. අපේ ශාසනිකත් කියන වමකින් අල්ලන්න එපා මේක. දෝතිම්ම ගන්න. එහෙම කරන්න ගියොත් එහෙම අසරණ වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි නාටකන ධර්මයක් නමයක් කතා කරලා තියෙන අවසාන වශයෙන් මේ අපි සතිය ගැන කතා කරා. ඒ සතිය අපි මතක් කරගත්තේ. ඒ සතියේ යම් යම් ලක්ෂණ තියෙනවා. අරමුණක් ගත්තාම අරමුණට සිඳා බයින අරමුණේ නිමග්න වෙන ගතියක්. ඒකට අරමුණ මූණට මූණ දාලා තියා ගන්නවා නැත්නම් අසම්මෝස රසය කියන කතාව අපි කතා කරා. ඉතින් මේ වගේ දවස් හතකට දෙකකට භාවනා කරන නැත්නම් හරියට දෙක තුනක් හරියි. ඒ අරමුණටම මූණ දාගෙන ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ඇති වෙනකොට මේ පරියන් මේ භාවනාවට එnde ඉස්සරට වැඩිය ඒ අත්දැකීමෙන් පස්සේ මා මේක වෙන්න ඇති සත්‍ය කියන්නේ මේ තමයි සත්‍ය ඇතිකොට ලකුණු මේ තමයි සත්‍ය නැතිකොට ලකුණු කියලා සාමාන්‍ය හැඟීමක් අර කියන නිපක ප්‍රඥාව ශිල්පීය දැනුමක් ඇති වෙන පටන් ගන්නවා. එහෙම ඇති කරගෙන ඒක දියුණු කරන්නයි මේ කාලසටහන පවත්න්නේ. ඒකටයි අපි මේ මේ අනිකෝ සක්මන් ආදී භාවනා කරන්න මෙන්න ඉදිරිය කරන්න. ඔහොම කරගෙන කරගෙන යනකොට අතීතේ යම් වෙලාවක සැලසුම් තහගතව නැත්නම් Tamange හිතේ විශ්වාස සහිත විමර්ශන පුළුවන් ආනාපාන විනාඩි 10ක් 15ක් 20ක් ඉන්න කියලා Taman තුළ විශ්වාසය ඇති වෙන වෙලාවක් එනවා. හැම පරියන්කම නෙවෙයි නමුත් හඳ කර්ම එකලා විචාන සපය කරන නිසා මම දැන් උත්තර ශබ්ද වේදනා හිතවිලි දීපත් මට ආනාපාන විශ්වාසයක් වෙනවා ඉන්න පුළුවන් කියන විශ්වාසය එනවා. ඒක හොඳට ආනාපානෙතම මුණ දීගෙන එදින නිමක් වෙලා ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්නේ වෙලාවෙක වෙන විදිහට නම් මේ ශාතිය හොඳට අඛණ්ඩව සති ධාරාව පවතින වෙලාවක පවතින පවතින අඛණ්ඩ භාවයේ මත සමාධිය ප්‍රදැගෙන වෙලාවක අරමුණටම මූණ දාලා නැත්නම් අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාවේ ඒ විනාඩි 5ක් 10ක් එක දිගට භාවනාවේ ඉන්නවනේ ඒන හැම ආශ්වාසයක්ම හැම ප්‍රශ්වාසයක්ම හැම පිම්බීලක්ම හැම හැකිලීමක් මම කරනවා හැම වමක් හැම දක්නක්ම දැක දැක දන දන තමයි පහළ වෙන්නේ. දැක දැක දන දන තමයි දෙවිලා. ඒකත් තමයි ඒක මේ සපේලා උත්තර දෙන්නේ. ඔව් මේ වෙලාවේදී ආනපාන නෙවෙයි හිතේ සාධ්‍යය. නැත්නම් මම හිතේ වේදනාවක් මම හිතේ හිතවිල්ලක නැත්නම් මම හිතේ ආනපන බලංගාර දෙන්නේ නැහැ කියන ආදි වශයෙන් එක්ක දේවල් කියන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඒ වෙලාවේ හොඳට බැලුවොත් නැත්නම් ඒ ඒ වැනි චිත්ත ප්‍රවෘත්තියක් විග්‍රහ කරලා බැලුවොත් තේින්න පටන් අර ගන්නවා මේ චිත්ත සංතාන හිත ඇතුලේ වෙන වැඩ කීකරුකමක් නැති වුණාට විච්ඡ දේවල් හොඳට අලගිය මුලගේ විස්තර කියන්න පුළුවන් ගැටයක්. ඒ විස්තර කරනකොට මේකේ කලින් හිත විදිහට තමන්ගේ පාලනයේ අර්ථය කියන දේවල් වුණත් නොවුණත් විස්තර දැක්කන දැක්කන යනකොට වැඩි වැඩියෙන් එහෙම ඉඳ ඉඳ ඉඳ ඉඳ බලනකොට තේරෙන දෙයක් තියෙනවා. ඒක බලන්න බෑයි කියලා දෙයක්. බැලුවට අහුවෙන්නේ නෑයි කියලා දෙයක් නෑ. බලන්න ඉඳ ඉඳ ඉඳ ගැඹුරට යන්න යන්න යන්න මේ වගේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යයන් ව්‍යංජන අනුව්‍යංජන වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අධ්‍යයතම දකින වෙලාවක් වෙනවා. දකින වෙලාවට ඒක ඉතුරු වෙලා තියෙන්නේ බලන අරමුණයි තේන හිතයි විතරයි. එහෙම බලනකොට අපි ගත්තොත් ආශ්වාසයක් කියලා ඒ ආශ්වාසය කෙනෙකුට පිළිමදින ගැටයක් නැත්නම් මිනිස්සුමක් සම්බන්ධයක් සම්බන්ධයක් කියලා අරමුණේ තියෙනා වූ ධාතු ලකුණු විතරයි. ඒකට මේ මලාවේ ඉන්න හිත මේව දැක්කයි කියලා නම්බුවකටපත් වෙන්නේ නැහැ. මේ දැක්කයි කියලා ආවනම්බුවකටපත් වෙන්නේ නැහැ. පටවි දැක්කා ආපෝ ආපෝ ධාතු දැක්කට වැඩිය හොඳයි කියලා තෝරන්න පංගු peer බෙදන්න යන්නේ නැහැ. බලන හිතයි ඒ තේන රූප අරමුණයි දිගට පේන්න පටන් ගන්නවා. මේක කොච්චර වෙලා බලන්න හිටියත් මේ නාම රූප ධර්ම දෙක ඇර බලන හිතයි පේන අරමුණයි ඇර මේකේ ශක්තියේ පුද්ගලයේ ඉස්ති භාවයක් පුරුෂ භාවයක් මම ඒකට ලකුණක් දැක්කා තමයි. ඉතින් ඇතුළත තියෙන වෙන් මේ කඩලා බෙදන්න බැරි ධාතු මොනක්වත් හම් වෙන්නේ ඇතුලේ බලන ඉන්නකොට ඒකේ ඒ ආත්මීය කියාගන්න මමය කියාගන්න කාය දිට්ඨියක් කියාගන්න මොනම දෙයක් අහු වෙනවා හොඳට අහු වෙන අහු වෙන ඕනම දෙයක් එක්කෝ ඒකේ ධාතු ගුණ වශයෙන් එහෙම නැත්නම් බලන හිතේ චිත්තයිසික වශයෙන් වෙන් කර දැනගැනීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න විශ්වාසයක් වෙනවා මේක මදයක් නෙවෙයි හරවත්තියක් නෙවෙයි දැනගන්න බෑයි කියලා গুপ্ত දෙයක් ඇත්තද බැලුවොත් විවිධින්න පුළුවන් දෙයක් තමයි කියන්නේ ආනේ විදිහට විනාඩි 10 15 නම් ඉතින් මදි. ඒ විනාඩි 30 30 විතර පැනලා යන්න ගියාට පස්සේ මේක ඇතුලේ හරයක් මදයක් ගැඹුරක් මොකක් නැහැ. තියෙන්නේ හැම වෙලාවෙදීම හොඳ සතිය සමාධියට අහුවෙන දිය වෙන දේ වගේ එකයි කියලා තේරෙන එක අපි සාමාන්‍යයෙන් විපස්සනා ඥාන වල සඳහන් කරන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. මේ අදහස් කරන්නේ චිත්තසංතානයේ මතුවෙන සෑම නාම ධර්මයක්ම සෑම රූප ධර්මයක්ම එකින් එකින් වෙන්කොට හඳුනා ගන්න පුළුවන් ගැටයක් තියෙනවා. නාම ධර්ම මෙහිමයි රූප ධර්ම මෙහිමයි ඒ රූප ධර්ම වල හටගත්තිය මේ උණුසුම් ගතිය වෙන් කළා. උණුසුම් ගතිය වැగిරෙන ගතිය වෙන් කළා. වැగిරෙන ගතිය පිරිමැදින ගතිය වෙන් කළා. පරිච්ඡේද කරනවා කියලා කියන්නේ එක එක එක එක අකල වෙන් කරලා කොටලා වෙන් කරලා දක්වනවා. මේන මේ දේ හොඳට සිද්ධ වෙනකොට පොතේ දෙන්නලා දෙනවා නැත්නම් සුතමේ වශයෙන් දෙන්නලා දෙනවා. මේ ආත්මයක් කියලා. අපි ගන්න එකේ ආත්මවාදීන් විසින් ජීවාත්මය පරමාත්මය කියලා දෙකට බෙදලා ඉන්නවා. පරමාත්මය තමයි ආත්මවාදීන්ගේ ගැන්වීමේ මේ සියලුම ආත්මවලට පරම පරමේශ්වර වූ නැවුම්කාර වූ සියලු තැන්නේ සිටිනා වූ සියලු කාලයේ සිටිනා වූ සියලු දේත වග්ගයනා වූ ඒකාත්ම ශක්තිය. ඒක එක එක්කෙනෙකුගේ ජීවිතවලට ජීවාත්මය වශයෙන් ටික ටික තියෙනවා. ඒ ජීවාත්මයේ අදහස තමයි පුළුවන් තරම් සැප විඳිනවා. ඉතින් මේ ජීවාත්මේ පරමාර්ථයේ කොටසක්. ඒක අපිට පාණය කරන්න බෑ. ඒක සම්පූර්ණ පාණය කියන පරමාර්ථයේ මේක තමයි මරණය මරණයට මැත්තේ යන්නේ. ඒක කවදාකවත් නැති කරන්න බෑ. එකයි කරන්න පුළුවන් වෙන්නේ පුළුවන් නම් මේ ජීවාත්මේ හැම්බෙලා තියෙන අපේ පෞද්ගලික කොටස පරමාත්මයත් එක්ක සම්බන්ධ කරගන්න. පරමාත්මයත් එක්ක යෝග වෙන්න පුළුවන්. හැබැයි ජීවාත්මේ කවදාකවත් නැති වෙන අනාතර ධර්මයක්. ඒකලයි කියන්නේ. නමුත් මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා අරමුණට මුණ දාගෙන ඉඳලා දකින දකින රූප කොටස්, දකින දකින නාම කොටස් වෙන වෙන වශයෙන් කිරීමේ සූර භාවය, දක්ෂ භාවය වැඩි වෙනකොට කියනවා එහෙම කියාගන්න පුළුවන් ඕ ඉච්ඡී ගතියක් මේ නාම රූප පද්ධතියේ. එහෙම කියන්න පුළුවන් පුරුෂයෙකුත් මේක ඇතුලේ නැහැ. එහෙම කියන්න පුළුවන් මදයකුත් නැහැ. එහෙම ගන්න හරපද්ධතියකුත් නැහැ. එනේන දෙයක් මේ නාම රූප කියලා කඩතයි. ඒක නාම මේක රූප රූපත් නෙමෙයි කටවියාපෝ තේජෝ වශයෙන් හැදෙනවා නාම ධර්ම වේදනා සංඥා සංකාර විදිහට කියන්නේ ඒවා දැනගත්තා හෝ නොදැනගත්තා හෝ මේක කියන්නේ සම්පූර්ණ කුඩු කුඩු කරලා ඝන විනිභෝග කරලා වෙන් කරලා බලන්න පුළුවන් ගැතියක් ඒකාත්ම වූ ඒක ඝන වූ ඒකකයක් නේ කියන්නේ බුද්ධලියක් මේක නෑ කියන එක අල්ලන්න පුළුවන් ඒ නිසා යම් වෙලාවක ඒ අරමුණට මුණ දාගෙන ඉන්න වෙලාවේදී මේ කියනා වූ නාම රූප පරිච්ඡේදයේ පැහැවක් කරනවා. මෝරන්න ඒකේ ලකුණු 10ක් තියෙන්න ඕන කියලා පොත්පත් වල නැත්නම් අටුවා මාර්ගෙන් පෙන්නනවා. බලාගෙන ඉන්නකොට අරමුණට හිත දාන බලාගෙන ඉන්නකොට ඒක අතීතයට යන්නේ පස්සක්කාපේ තියෙන බෑ. අනාගතයට යන්නේ හිත කම්පණ වෙන්නත් බෑ. මේ බලාගෙන ඉන්න අරමුණට ප්‍රේම කරලා රාගයක් උපදින්නත් බෑ. එහෙම නැත්නම් ඒ අඟ අනුනත් එක තරහ වෙලා ද්වේෂයක් උපදින්නත් බෑ. සීතිමතක් එන්නත් බෑ, හැට එන්නත් බෑ. මෙන්න මේ කර්ම හයෙන් හිත පිරිසුදු වෙනවා. පිරිසුදු වෙනා බුදු අරමුණේ ඉන්න බව දා. ඒ අරමුණේ වෙනකොට පේන කම්පන සංකල මුදුන් ශිෂ්‍ය දකිත් වැටේ. එතකොට වේදනා සංඥා තියෙන ඒවත් වැටෙන මේ එකකින්වත් නම්බුවක් ගන්නෙ නෑ. ඒ කියන්නේ ආනම්බුවක් ගන්නෙ නෑ. ඒක හුදු එකක් අයිනේ කරලා ගඟ දිහා බලා ඉන්නවා වගේ බලාගෙන ප්‍රවාහයේ ඉන්න පුළුවන් ශක්තිය එනකොට ඒ අර කියන අතීත අනාගත නැත්නම් කුසීතකම් අති අග්‍රහිතකම් රාග දෝෂ කියන දේවලින් තොරව මේක දිහා බලන ඉන්නකොට ඒකෙදී ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා විරිය සක්මාදි ප්‍රඥා සමාකාරව හිතේ වැඩිලා තියෙනවා. අධික ශ්‍රද්ධාවක් ඇවිල්ලා එදිනෙ දේ බාර ගන්න හා මට දැන් හරියට මම රහත් වෙනවා වුණා කියලා කරන් තාක తీරුකම් කෙරෙන්න බෑ. එහෙ නැත්නම් මේ දේවල් මැනලා ප්‍රඥාවෙන් මනින්න ගිහිල්ලා හැමදේම කපල කොටලා බලන්න කියලා මේ නාස්ති කරගන්න බෑ. ඒකෙන් සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වෙලා කුසීතකමට වැටෙන්නත් බෑ. වීර්ය වැඩි වෙලා සමාධිය අඩු වෙලා හිත ඇවිෂණ ගතියට යන්නත් බෑ. ඒ වගේම සම සතිය අඛණ්ඩව පැවතීම නිසා සතියට පුළුවන් වෙන්න ඕනේ අඩු වැඩිකම් කියනවනම් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේදී බුද්ධියට හින්න වෙන්නේ. Tamanda මේකෙන් ඉස්තිරසාර ඥානයක් පහළ වෙන්නේ මේක දිගට පැවැත්වීම නිසා ඒක චිත්තක්ෂණයක දැකීම කියන්නේ. චිත්තක්ෂණයක දැකීම වගේ චිත්තක්ෂණ රාශියක් ඊට වීර්ය පවත් ගන්න ඕනේ කියලා ඒ බුද්ධලයා තුළ ඒක අවශ්‍ය සූරකම් පහළ වෙනවා. අන්නේ සූරකම් ටික සේරම පහළ වෙච්ච වෙලාවේ තමයි හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන් තමන් මේ කරගෙන යන වැඩ පිළිවෙල තුළ ආත්මයයි ගත හැකි, ඉෂ්ටියක් කෙනෙක්යි ගත හැකි, පුරුෂයෙක්යි ගත හැකි ඒකකයක්, පද්ධතියක් වමෙත් නැහැ. ආනේ පැත්තට යනකොට මේ ජීවාත්මයක් මේක ඇතුලේ නැහැ කියන ඥානයක් පහළ වෙනවා. එතකොට ආත්ම සංඥාවේ ජීවාත්මය කියාගත්ත වැරදි දෘෂ්ටිය සදාංග වශයෙන් කඩලා ඉස්තිරාව කැඩෙන්නේ අරමුණේ ඉන්නා තාක්කල් සතිය සමාධිය කියන තාක්කල් මේ ඇතුලේ අපන්න කොටන්න බැරි දෙයක් නෑ. බෙදා බලන්න බැරි දෙයක් නෑ. සියල්ලම නාම රූප දෙක පමණයි කියන එක තේරෙනවයි කියලා කියන්නේ භාවනාවේ මුද වටින අවස්ථාව. ඒක හරියට නිකන් සමත ධානයකට සමවැදුනා වාගේ අරමුණේම පවත්න්න පුළුවන් ගැතියක්. එතකොට මේ බුද්ධයා තුළ සංසාරේ පුරාම දිගට ගෙනාවන යම් ආකාරයක ආත්ම දෘෂ්ටියක් විශේෂම ජීවාත්ම දෘෂ්ටියක් ඒක කරලා යනවා. ඉතින් මේක දිගට පවතිනකොට පවතිනකොට ඒ පුද්ගලයා දකින දකින සංසිද්ධිය. Taman ඉදිරියටපත් වෙන දේ මේ රූප කොටස් මේ නාම කොටස් කියලා බලනවා ඇර සත්‍යයේ පුද්ගලයක් වශයෙන් ගන්න. මේ බලාන බලාන යනකොට මේක ගැඹුරක් වෙන්න පටන් ගන්නවා. ඒකත් වෙන්නේ දීර්ඝ වශයෙන් භාවනා කරනවා. නැත්නම් සත්‍ය අඛණ්ඩ වෙනවා. මොකද්ද? මේ මතුවෙන සෑම නාම ධර්මයක් මේ මතුවෙන සෑම රූප ධර්මයක්ම ඒකට අදාළ හේතු ඇතිකොට තමයි පාළ කිසිම හේතුකෝ මොනම දෙයක්වත් මේකේ නැහැ. ඒ වගේම ඕනේ ඕනේ හේතුකින් ඕන ඕන ඵල පහළ වෙන්නේ නැහැ. අදාළ හේතුව නිසායි අදාළ ඵලය පහළ වෙන්නේ. ඒ වගේම තේරෙනවා ඒ මොකක් වෙලාට මේවා සමාහතනේ සුතමේ වශයෙන් හම් වෙන පොතේ දැනුම වෙන්න පුළුවන්. ඒක දැනගෙන හිටියොත් මේ භාවනාවට වාසි වෙයි කියලා හිතලා මම කියන්නේ. කිසිම මේ ලෝකෙ හිටියා එක හේතුවක් නිසා පහළ වෙන්නේ නැහැ. ඒක අපි උගා නිදහස් කරන ධර්මතාවය. අපිට පෙනුනට මේ හේතුව නිසා මේක පහළ වෙන්නේ කියලා හොඳට බැලුවොත් ඒක වැඩි අමතර හේතු රාශියක් තියෙනවා. ඒ නිසා බුදු දේශනා හොඳට පෙරලා ගත්තොත් කවම දහකවත් මේ ලෝකේ මොනම සිද්ධියක්වත් එක හේතුවක් නිසා පහළ වෙන හේතු රාශියක් තියෙනවා. ඒ වගේම හේතු රාශියක් නිසා එක හේතුවක් පහළ වෙන්නේ නැහැ හේතු රාශියක් පහළ වෙනවා. නිසා එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ. එක හේතුවක් නිසා ඵල රාශියක් පහළ වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙන නිසා අපි එක හේතුවක් දැක්කට හදිසි විනිශ්චයකට නොවන විදිහේ ඉවසීමකට පුරුදු වෙනවා. හේතු ටික සියල්ල දකින්න ඕනේ. ඒ වගේම ඵල ටික සියල්ල දැක්කොත් විතරයි අපිට විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ කියලා මේ දේවල් වලට හේතු වෙන දේවල්. දැක ගන්නාට භාවනාව ඒ අරමුණම ඒ ඉරියව්වෙම නොසැලී පවත්වා ගන්නට ඊගා මට්ටමට යනවා. උපමාවක් විදිහට කියනවා නම් අපිට මේ ඉන්නේ ඉරියව්වේ ඉන්නකොට නැගිටින්න හිතෙනවා. නැගිටින්න හිතෙන්නේ අහේතුකව දෙයක්. ඒකට හේතු වෙලා තියෙන්නේ මොකක් හරි ඒ ශරීරාංගයක වේදනාවක් ඇවිල්ලා ඒ වේදනාව පැසවලා ඒ පිළිබඳ ද්වේෂයක් පහළ වෙලා නැගිට්ටොත් හොඳයි කියලා පරණ මතකයෙන් ඇවිල්ලා යෝජනාවක් දැන් තමයි නැගිටින්නේ හිතේ. ඒ නිසා යෝගාවචරයට මේ මට්ටම තේනකොට මතක් කරනවා. ඒකෝට යෝගාවචරය සාමාන්‍යයෙන් භාගයක් හමාරක් ඉඳගෙන ඉන්න පුළුවන් ගැතිය තියෙනවා. අරමුණක් කීකර කරගන්න පුළුවන් ගැතියක් තියෙනවා. මේ නැගිටින්න හිතුනට නැගිටින්න හේතුව මොකක්ද කියලා හොයන්නේ නැතුව ඒක පාට නැගිටින්නයි. වෙන විදිහට කියනවා සතිය දිනුනම් සම්පජඤ්ඤය බලන්නේ නැතුව ප්‍රතිපත්තන සම්පජඤ්ඤය කියලා කියන්නේ නැගිටීමට හේතු හොයන. මොකද කාරණාව කියලා. ඊට පස්සේ නැගිටතර පස්සේ ওই කියන විදිහට නැගිටතර පස්සේ දිගට සතිය පවත්වන්න පුළුවන් වේද නැත්නම් අපි වෙන කතා බහකට වැටලා සතිය නඩ විනාශ කරගන්නවා. ඒ වගේම මම ඊගාව ඉරියව්වේදී සතිපට්ඨානෙ ජීවිත නැත්නම් සතිපට්ඨානෙ දෙන්න දැනකට වැඩේ. ඒ වගේම වෙනස් කරනවා නම් ඉරියව්ව මම හිමීට නැවතිලි යෝගාවචරයක් විදිහට වෙනස් කරයිද නැත්නම් ඒක පාට වෙනස් කරයිද කියන එක ඉරියව් වෙනස් කරන්න ඉස්සලා බලන්න. ආ මේ විදිහට කරන හැම දෙයකම හේතු පරීක්ෂා කරන්න ගත්තොත් ඇත්තට පරීක්ෂා කරන්න පුළුවන් තරම් ඉවසිල්ලකුත් එනවා. එහෙම බලන්න යනකොට ඕනම වෙන දෙයක හේතුව දැක් ගන්න පුළුවන් වෙනවා. මම කියන නිදර්ශනය තමයි මේ සිනන්දවත් අන්තිම ළමයි මේකට ගැහුවයි කියලා කිව්වොත් අපි සාමාන්‍ය ඕනම වෙලාවක ඉසුකන්තුෙන් පහළ වෙන ආලෝකය දකිනවා. අන්ධකාරයේ දුර වෙන බව දකිනවා. උගා කියලා බලන් හිටියොත් තමයි තේරෙන්නේ. ඒ ඉසුකන්තු විසින් Tamange මුලට Taman ඉන්න තැන බිමට අන්ධකාරයක් ඇති. ඉසුකන්තුව තියෙන්නේ අන්ධකාරය. ඉදිබඳු විහිං කරගන්න ආලෝකයෙන් ඇති කරන පරිසරේ නමුත් Taman මුලට අන්ධකාරයක් ඇති කරගන්න ගැතිය පහනපත්තු කරවත් වෙනවා. පිළිබඳවක්වත් ඉදිරියට වෙන නමුත් බැලු දැල්ම දකට තියෙන ආලෝකය විතරයි. ඒ වගේ ඕනම ශිල්පියක් දිහා බොහෝ වෙලා බලනකොට පේනවා මේ හැම එකකටම හේතු කියලා. කවදාකවත් මේ හේතුකින් තොරව අහම්බයක් කියලා මුළු ලෝකෙ මොකක්වත් නැහැ. හේතුව දෙයක් ආවයි කියලා කවදාකවත් දහින්ද දිනනවා දෙන්නේ නැහැ. ඒවට කියනවා අපි හදිසියන්. හදිසියන් කරනවා. ඕනම දෙයක් වෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන්. මේ මුල් අවස්ථාව දැක්කේ නැත්නම් අපිට ඒක පාරට ලෙඩක් අවශ්‍ය නැහැ. ඒක කවදාකවත් දැකෙන්නේ නැහැ. ඒ වගේම ඥාන පහළ වීමක්වත් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. සතියක් සමාධියක්වත් කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් තමයි. ආනේ හේතුපද්ධතිය දකිනකොට ඒවා අදාළ හේතු සහිතයි අදාළ ඵල පහළ වෙන්නේ කියලා බලනකොට මේ හේතු වලට තියෙන නාම රූපමයි ඵල වලට තියෙන නාම රූප. ඒක නිසා හොඳට ගමෙන් දළුවෝ නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වෙන වෙලාවක් තියෙනවා. නාම ධර්ම නිසා නාම ධර්ම පහළ වෙන වෙලාවක්. රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා කියනවා. රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වෙනවා කියන කොතනක බැලුවත් නාම රූප මිස ජීවාත්මේ නෙවෙයි පරමාත්මයයි නැවුම් කාල දෙවි කෙනෙක් අවුරුද්දක් බලන්නේ කියන්නේ. ඉතින් මේක අර ජීවාත්මේ නෑයි කියලා ජීවාත්මේ නාම රූප වශයෙන් බලනවායි කියන එක උනත් මිත්‍යා දෘෂ්ටිකේ කෙනෙකුට පේන්නේ දිව්‍යන් වහන්සේට විරුද්ධ යාලක් කියලා. බෞද්ධයාට විතරයි මේ අභියෝගයට මුහුණ දෙන්නවත් පුළුවන් වෙන්නේ අභියෝගේ දිනන්නත් පුළුවන්. මොකද අනික් පැත්තේ හිතන්නේ මේක නවුන්කාර සර්බලධාරි දෙවියන් විරුද්ධව යෑමක්. මේ මා තුළ දෙවියන් වහන්සේට ඇඟිලි ගහන දෙයක් නැත. කියන හරියක් තියෙන නාම රූපයි කියලා හිතන හිතිල්ල පවා මිත්‍යා දෘෂ්ටිකයි කියලා හිතනවා. බුදුහාමුදුරු කියනවා දෙවියන් වහන්සේ නෙවුවයි කියලා හිතන හිතිල්ල පවා මිත්‍යා දෘෂ්ටිකයි පුළුවන් නම් කපලකොටල බලපන් බලලා පුළුවන් නම් හොයපන් ඕක ඇතුලේ කොහෙද පිරිමිකම කියන්නේ කොහෙද ඥානකම කියන්නේ කොහෙද මිනිහෙක් කියන්නේ කොහෙද බුද්ධලේ කියන්නේ කොහෙද ඒකකයක් කියන්නේ ඊටදී ඉතාමත්ම භයානකයි නැත්නම් අභියෝගශීලී හේතුඵල ධර්ම බලනකොට නවුන්කාර දෙවි කෙනෙක් නැහැ කියන්නේ. මේකට තමයි මුළු බුද්ධ ආගමේම හේතුඵලවාදයත් නවුංකාර භාවයත් අදන මූලික කුලිගෙඩි පාර වගේ. මේක වෙනකොට යෝගාවචරයට හරි අපහසු කමක් යෝගාවචර තමයි අකාර්යික කෙනෙක් බව වැටෙනවා. මේකේ කරගෙන ආපු දුක්ඛාර්ථකම් වෙනස් වීමක් සිදුවේ. දකින දකිනදී මොකද්ද කුයිට න්යාමෙන් නැත්නම් බීජ න්යාමෙන් නැත්නම් කම්ම න්යාමෙන් නැත්නම් මොකක් හරි න්යාම ධර්මයකට යනවා මිසක් මට ඕනේ න්යාමයට වෙන්නේ නැහැ. මට විදිහට පාවිච්චි කරන්නත් බෑ. හැබැයි මොකද්ද ක්‍රමයකට තියෙනවා. ඒක සිදු වෙන්නේ හේතුඵල ධර්මයි. ඒ හේතුඵල ධර්ම පිළිබඳ ලාභට හරි යාන්ත්‍රම හරි තේරෙනකොට තේරෙනවා මේකේ නැවුම් කාල මූල හේතුවක් නැහැ. ඒවා තේරෙම හැමෝගෙම එකාකාරව දෙන්නේ. නිවන් දකපු කෙනාගෙත් එක විදිහටයි සිද්ධ වෙන්නේ. නිවන් දකින්න ඉන්න කෙනාගෙත් එක විදිහට සිද්ධ වෙන්නේ. අමුත් පුතක් දැනගෙන සිද්ධ වෙන්නේ එක කාලෙ. ඒ න්‍යාය වෙනස් වෙන්නේ එකයි සිද්ධ වෙන්නේ න්‍යාය දැක ගන්න එක විතරයි. විපස්සනා කරනවා කියන්නේ ඕකයි. මෙතෙක් නොදැක දෙයක් දැක්කා මිස දැක්කයි කියලාවත් මේ න්‍යාය වෙනස් කරන්න බෑ. අම්මනියාම ගති චිත්ත න්‍යාම, බීජ න්‍යාම, උතු න්‍යාම කියන හතර බුද්ධහාමුදුරට වෙනස් කරන්න බෑ. නමුත් මේක නොදැන අන්ධකාරය අත ගන්න පු탁 යන ජීවිතය අනාතයි. මේක ලාවට හරි යාන්ත්‍ර දැක ගැනීම තමයි සනාතන ධර්මයේ ඒක අම්මට බාර කරන්න බෑ ගුරුවරයාට බාර කරන්න බෑ දෙයයන්ාට බාර කරන්න බෑ පිනට බාර කරන්න බෑ ඇදහිල්ලට බාර කරන්න බෑ දැකීමෙන්ම තමයි මේ ගැටේ යන්නේ. නිසා මෙතන භාවනාවේ හොරා පුළුල් දිශා. හේතු දකිනකොට විශේෂයෙන්ම යෝගාවචරයට අතීතයේ සිහිපත් වීම කියන එක තමයි වෙන දේ. සාරද තමයි පුංචි කාලේ වෙච්ච දෙයක් මේ දැන්ුණා වාගේ තේරෙන පටන් ගන්නවා. තේරෙනකොට භාවනාවක් වැඩිලා ඒ සිද්ධියේ ජීවත් වෙන මට්ටමක වගේ තේරෙන පටන් ගන්නවා. සමහර ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිලා මව් ගැබ්බට රින්ගනකම් පුංචි පුංචි පුංචි ගොවිය යන ගැටයක්පත් වෙනවා. ගා කලාතුරකින් තමයි මේ අවස්ථාවේ අනාගතේ හිතුවා. මුලක් වෙලාවට අතීතෙම ඇදුවන්නේ හේතුවමයි හොයන්නේ. ඒ නිසා ඇස් දෙක අරලා භාවනාවෙන් ඉතර ඉන්න වෙලාවේදී පවා මොනවා හරි දෙයක් සිදු වෙච්චාම කවදාකවත් විශ්ෂයකට එන්නේ මේක හොඳට හේතු මොනවද කියලා බලන්න ගතියි. සිංහ ප්‍රතිපදාව එන්න පටන් ගන්නවා. අපි දන්නවා ගිය පාරක් මතක් කරගත්ත විදිහට ආවේ කල්ලක් කල් ගහක් යට රුධිරෙන් ඉඳදී බෙලිගෙඩියක් කල්ලක් උඩ වැහිච්චහම අර හාව එක පාරට නිින්දෙන් නැගිටලා ඇහෙන්නේ මුළු අහසම කඩාන වැටෙනවා. ඌට ඒකත් බලන්නත් බයයි. ඒ නිසා කැලේ කඩාගෙන දුවනකොට නිමින්නෙක් අහන මොකද මේ කියලා අයියෝ කතා කරන්නේ බෑ අහස කඩාගෙන. ඉතින් ආව බොරු කියන මිනිහකින් අහිංසකයන් ආ එහෙනම් දුවමු කියලා දුවමු. මිනින්නා දුවනට ඉච්ඡා එක. ඉච්ඡායක් කියනවා ඉච්ඡායට කියනවා කතා කරගෙන ඉන්න බෑ මේ ආහාම කියනවා හොඳටම විශ්වාසය අහකට කඩනවා. ඉතින් කඩන කඩන සැලේම දුවන්න පටන් ගන්නවා. කිසි කෙනෙක් හේතුව හොයන්න යන්නේ නැහැ. උඹට හිතෙන්නේ හේතුව හොයන්න ගියොත් මේ සමා වෙලා කඩාන වැටෙන ආහාරෝපයක් කියලා මැරෙයි. දුවනකොට තමයි අන්තිමට සිංහයාට අහු වෙනකොට සිංහයා නතර කරවට ගන්න තියෙන්නේ. සිංහයා බරකට ලගින් හැරෙන්නේ. සැලේ නතර වෙනවා. අලියත් නැතයි. ඊළඟ ප්‍රශ්න මොකද තෝදුවන්නේ? ඒක අලියා කියනවා මම ජීවිතේ ගෝණා කියලා. ගෝණා කියන තෝදුවන්නේ මම මුවා දීපු නිසා. මුවා ගෙනා. ඉතින් ආගෙන ආගෙන යන අන්තිමට අර හාව තමයි පැකිලි පැකිලි කියනවා අවදරෝ මේ පුතියෙන් ගේ යාන් දුන්නේ ඇත්තටම මට ඇහුණා අහත කඩා වැටුණා. සිහිය කියන වාරය යන බලන්න අපි හේතුව බලන්න යන්නේ. බලන්න යනකොට මොනවත් නැහැ සිහිය අවුදුව පරික්ෂා කරනකොට තේරෙනවා මේ බෙලි කිඩියක් වගේ. ඔන්න ඔය දෙල්ලම තමයි මේ අවුරුදු 30 ඇතුළත මම බලන් ඉන්නවා නම් මගේ වගේ මිනිහේ මේ භාවනා ක්‍රම දිහා බැලුවත් ලෝකේ තියෙන තේරම සායම් බොරු. හරියට රැල්ලට දුවන සමහර රහතුත් කියන. අන්තිම බණ්ඩ ජීතරතොලේ වැඩක් කරගන්න බැරි විදිහට අනාගත. එක්කෙනෙකුටවත් නෑ විවේකයක් මේ අපි යන්නේ මේ කැලේ කඩන්න දුවන ගමනක් නෙවෙයි භගවතුන්ගේ දෙන්න බෝ හේතුඵල ධර්මයක්. ඒක හේතුඵල ධර්මයක් නම් බාහිරේ වගේම ආශ්‍රද ප්‍රසවාස දෙක බලනකොට වම ඔසවනකොට ඔසවන්න හිතෙන බව දකිනකොට හැම දෙයකම හේතුවක් ඒ ගුරුම ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඊළඟට මේ විදුලි ආලෝකය සම්බන්ධ කරපු ගයක් කරගත්තේ ඒ ගෙදර මේන් ස්විච් එක දාගත්තට පස්සේ ඒ එකම විදුලියෙන් සුමුසුම ඇති කරන්න පුළුවන් ශිෂ්‍යලස ඇති කරන්න පුළුවන් කරවන්නත් පුළුවන් ආලෝකය ගන්නත් පුළුවන් ඕනි ක්‍රියාවක් කරදේ ඒ උපකරණ කියනවා ඒ බොත්තම තද කෙරුවට පස්සේ ෆ්‍රිජ් එකට බොත්තම දැම්මම සීතලයි. හීටරයකට බොත්තම දැම්මම බත් වෙනවා. කම්පියුටරයකට බොත්තම දැම්මම ඒකේ වැඩ පිළිවෙලා. විදුලියට බොත්තම දැම්මම විදුලි ආලෝකය වෙනවා. ඒ බොත්තම දාන්න නැත්නම් ඒවා නිකන් යකට වරවල් විතරයි. බොත්තම තමයි ඒකට අවශ්‍ය කරන විදුලි ශක්තිය දෙන්න දුන්න පස්සේ මන දින කෙනෙක්ට ඕන පුත්ති ඉෂ්ට කරගන්න. අනිවාර්යයෙන් තමයි මේ දඬු කොටක් වගේ හිතගෙන අයට කොසෝකම් කියලා චේතනා පහළ වෙනකොට ඕන රූපද විශ්ව. එසේ වෙනම් අසෝභං අසෝභං අසෝභං කියලා කියන චේතනා පහළ වෙන තාකල් ඒක ඉන්න සිටිනවා. ඒක නතර වෙච්ච ගමන් නතර. සැබීම පටන් ගන්නකොට මෙහි කරපු චේතනා පහළ වෙනකොට සැබීම පටන් ගන්නවා නතර වෙනකොට නතර. මේ වාගේ මේ හැම දෙයක් තුළම අඩුව ගන්න මේ චේතනාව. ආස්වාසිය උනා. එක පොඩ්ඩකට නතර කරමින් ඉන්න බෑ. පිටකට මොකක් නතර කෙරුවොත් ඇතුලින් පුදුමාකාර අවශ්‍යතාවයක් නැතිව අනේ විශ්ණු පිට ගන්න ඕනේ. දැක්කට පස්සේ ඉන්නද හෙලන්න ඕනේ. විකතෝම මේකට පිටිපස්සෙන් චේතනාවක් තියෙනවා. ඒකට තොගේර කියනකොට වේගෙන් කියනකොට පේන්නේ. නැවතිල්ලේ යෝගාවචරය බලන්න පටන් අරගත්තොත් ඉස්සලා ආශ්‍රාද ප්‍රසවාස දෙක වෙන් කළ බලන්න පටන් අරගත්තොත් ආශ්‍රාසි කිරීමේ ආශාව නැත්නම් කැමැත්ත නැත්නම් චේතනාව යන ආශාව. ප්‍රසවාස කිරීමට ඇති කැමැත්ත චේතනාව ප්‍රසවාස. එසවීමේ කැමැත්ත එසවීම. යැවීමේ කරනත් යැවීම කියලා. හොඳට බලනකොට ඇස්තිල්ලමක්වත් කවදාකවත් වදින්නේ නැහැ. ඇස්තිල්ලම් ගහන්න ඕන කියන චේතනාව නැහැ. භවනා කරගෙන ඉන්නකොට පාට මధుරේ කක්. අරම ප්‍රකාශ කරන කොටයි වුණ දන්නේ මధుර වාගේ අවසාන කටයුත්ත හිතේ. ඒක කියන දන්නේම නැහැ වැඩිලයි. ඒ වදිනේක හොඳට බලන හිතුවොත් ඊට බොහෝම කල්ලාතුවක මధుර වාගේ වේදනාවක් ඇවිල්ලා ඒ යන්ත්‍රේ ක්‍රියාත්මක වෙලා සතු වෙනවා. ඒකෝට මඳුර වාගේ මරණ පරීක්ෂණය කරන්නවත් මොනවක්වත් ඉතුරු වෙන්නේ ඔක්කොම පොඩි. මේ ක්‍රියාවලියට ඕන කෙනෙක් හිතන්නේ මම මොකද කරන්නේ ඒකෝට මේකලා ඉවරයි. ඒකෝට හරියට නිකන් හරියට ඒක වෙච්ච නිසා මට පව් සිද්ධ වෙන්නේ නැහැ කියන වගේ නිදර්ශනයක්. හොඳට මේක බලන්න හිටියොත් මේ කිසිම දෙයක් හේතුකින් තොරව සිද්ධ වෙන්නේ නැහැ. ඒකෝට තේරෙනවා දෙකක් වෙනවා. එකක් වෙනවා එහෙනම් අපි මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම මොන තරම් තීරණාත්මකද දැන කරත් නොදැන කරත් මේ පව් නැත්නම් අපේ පව් සිද්ධ වෙන්නේ කියනවා කියලා ඒ බයක් හරියට පෝරකයක් උඩ ඉන්නවා වගේ භූමිකම්පා වෙන තැනක ඉන්නවා වගේ ගිනිකන්දක් උඩ ඉන්නවා වගේ පුදුමාකාර සංවේගයක් එක්ක දෙක හොඳ පැත්තකින් පානවා මේක මම කරගත්තා නම් මමයි විඳින්නේ යමක් කරා නම් ඒක තන්නේ කරන මගේ අධිකාරිය සිද්ධ වෙලා තියෙනවා. කවුරු කරවපු දෙයක් නෙවෙයි, යාන්ත්‍රයෙන් කරපු දෙයක් නෙවෙයි, හෝනියමකුත් නෙවෙයි. මේක තනි කර මම වගේ කියන්න ඕනේ කියනකොට සාප බලදාරි දෙවි කෙනෙක් වගේ සතුටකුත් ඇති වෙනවා. එයින් පිට සර්වමකාරී කෙනෙක් නෑ මේකමයි ඉන්නේ කියලා ඒ හේතු බල ධර්ම තේරුම් අරගන්නකොට ඒක එක්කනාගේ මානසික මට්ටමකට සමාරුන්ට ගිනි කන්දක් පුළින් වගේ බයක් ඇති වෙනවා. තව සමහරකට පුදුමාකාර ආත්ම ශක්තියක් එනවා. මේ දෙකේදීම සිද්ධ වෙන්නේ නවුංකාර ආත්මයක් පරමාර්ථයක් ප්‍රතිපාදන ඥානෙපාරයි. මෙන්න මේ දෙකම මේ කියන தত্ত্ব දෙකම තාම විපස්සනාව නෙවෙයි නමුත් ඒ යෝගාවචරයේ ජීවිතේ සූදානම් කරනවා ඉස්සරහට එන මතුමත් එන බරපතල විපස්සනාවකට නැත්නම් බරපතල ඥානයකට සූදානම් කරනවා. නමුත් ඒ පසුකාලීන ආචාර්ය මතේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙකුට මේ ඒ හැම දෙයකම හේතුව බලන තරම් ඉවසීමේ ශක්තියක් ඒ වගේම සත්‍යක් සමාධියක් තියෙනවා එයාට නමක් කියලා කියන කිල්ලසෝතාපන්න. ඒක සෝවාන් වෙලා නැහැ නමුත් සෝවාන් වීමේ ලදරු අවස්ථාවේ ඉන්නේ මේ ඥානෙ හිතේවා දාකත් අපාගත වෙනවා. නියත ගතිකෝ සම්බෝධි පරායනෝ. අනිවාර්යයෙන්ම විපස්සනාවටයි සම්බන්ධ වෙන්නේ ඉදිරියටමයි යන්නේ. ඒක නිසා මේ දකින දකින දේ හේතුවත් එකම බලන ගතිය අපේ ජීවිතයේ නැත්නම් ලෝකාවචර ජීවිතේ කාමත්ව වැඩගත් අවස්ථාවක්. මේක සාමාන්‍යයෙන් බැලුවොත් ඔය ආශ්‍රද ප්‍රසාදයේ විපස්සනා කරගෙන යනකොට ආනාපානයේදී මුල්ම වෙලාවේ මේක දැන වෙන එකට සම්බන්ධ නිදර්ශනයක් කියනවනම් ආනාපාන සති භාවනා කරනකොට මම කලින් කිව්වා වගේ මේකට කිසියම් බාධාවක් නැතුව එක එල්ලෙම ආනාපාන ජීවිතෝමය කියලා තමයි භාවනා නොකරුත් කෙනෙක් හිතන්නේ. ආධුනිකයන් එහෙම තමයි හිතන්නේ. ඒ නිසා සියලු වේදනාවක් නැතුව, ශබ්ද නැතුව, හිතවිලි නැතුව ආනාපානෙම පේන්න ඕනි කියලා චිත්ත රුචක්ම වාගේ යනවා. නමුත් ගියාට පස්සේ එහෙම වෙන්නේ නැහැ. කොච්චර හොඳ සමාධියකට වේදනාවක් තියෙනවා. එකක්වත් වේදනාවක් අඩු වෙලා නැහැ. ඇඟ තියෙනවනම් වේදනාවක් තියෙනවා. ඒ පරිසරයේ ශබ්ද මොනක්වත් අඩු වෙලා නැහැ. ඒක එහෙමම තියෙනවා. හිතවිලි මේකේ අඩු පාඩුවකුත් නැහැ. ඉතින් මෙහෙම තියෙද්දී ඒවා මෙනෙහි කරලා ඒවා නැති කරගෙන තනි ආනාපානට ගන්න ඕනේ කියලා හිතුවොත් එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. මේවා සියෙද්දිම මම ආනාපාන කරන්න ඕනේ කියලා හැරුණු හැරුණු නැත රස උරුවක් පාසලා වගේ ඥානයක් පහළ කරගත්තොත් මේ සියෙද්දි ආනාපාන කරන්න පුළුවන් බවක් වැඩි යාම බේර ගන්න පුළුවන් බවක් යෝගාවචරය තේරෙනවා. එහෙම කරගෙන යනකොට ආනාපානෙ තියෙනවා පිටිවිලි જાතිකුත් තියෙනවා. ඒ හිතවිලි මොනවද කියලා හොයන්න ගත්තොත් ඒක පාරටම හිතවිලි කියලා ආනාපාන පුංචිලා ඔන්න හිතවිලියක් වලින් හිතන්නේ බවට අපිපත් වෙලා මේ හිතේ රාග දෝෂනෝ මොකක් හරි හැඩයක් ගන්න. හැබැයි එහෙම නැතුව මේ හිතවිලි තිබිච්චාවයි මම ආනාපාන වින්චෝනය කියලා බලුවොත් අර හිතවිලි යන්නේ නැහැ. එතන තියෙන ඒක කිසි පණිවිඩයක් නෑ. ඔහේ තරන්දි තරන්දි තරන් තරන්දි කියලා. තවත් විදිහකට සතිය ප්‍රවෘත්තියක් යෝගාවචරය දවසක තේරුම් ගන්න මේ හිතිවිලි හතරකාරී බවට පත් කරගන්නේ අපි ඒක අවධානය යොමු කරුවොත් පමණයි. නැත්නම් ඉත දැඩිශී ආනාපාන හිතේ දාන හිතේ පිටිවිලි එන්නේ එන්නේ එන්නේ නිලිනෙලා කටකරනවා. පිටිවිලි නේද කියලා හොයලා බැලුවොත් ගෙටේ. හිත ආවොත් කොටුවට දේ දුන්නා වාගේ ආනාපානෙ මකා මකාගෙන හිතවිලි එනවා. සද්දත් එච්චරයි වේදනත් එච්චරයි. ඒ නිසා මේ දේවල් ඔඩොක්කේ දාගන්නේ තමයි. දාගෙන කනවා කනවා කියලා කෑගහනවා. එතකොට පේනවා මේ චේතනාව තමයි වැඩි කියන්නේ. ඒ නිසා හොඳ භක්ති යෝගාවචරය කවදාකවත් ශබ්ද නැති වේදනාවක් නැති හිතුවිලි නැති පරිසරයක් බලාපොරොත්තු වෙන්නේ එයා අස්ථාන කරගන්නවා මගේ හි කානවා කාන පවතිවා ශබ්ද කියන්නේ තිබීවා වේදනාව කියන්නේ තිබීවා හිතුවිලි කියන්නේ තිබීවා මම මගේ ආනාපානේ අසන්න කරන්න දිගවර කරගෙන යනවා කියන්නේ අර වේදනා සද්ද ටික එන්නේ එන්න අදියට පටන් ගන්නවා. විශේෂයෙන්ම සක්මන හරියට උදව් කරනවා මේ ලාවට හැම වෙලාවෙම දෝර ගන්න හිතවිලි තියෙද්දි සක්මන් කරන්න පුළුවන් ශක්තිය බලන්න. මෙතෙන්දි පේන්න පටන් ගන්නවා මේ ඔක්කොම ගෙට කොට වෙන්න කකුලක් උස්සගෙන ඉන්නේ. මේ දොර ඇරියොත් එකේ. ඒ හොඳම වෙලාව දොර අරින්න නැතුව තමයි තියාගෙන ඉන්නවනේ නැත්නම් ආනාපානිය අදහගෙන මෙහෙ කරන ආනාපානෙම හිතියොත් මේවා එන්නේ එන්නේ එන්නේ නිලීනවා. ආනපනී පාවා දුන්නොත් මේ වගේට ඇවිල්ලා ආනපනී අස. අන්නේ විදිහට මේ චේතනාවයි තමයි මේ බටේ ලෝක මිනිස්සු මේකදී කියලා තියෙනවා. ඇත්තටම ශබ්ද වලට කරදර කරන්නේ අපි මිසක් ශබ්ද අපට කරදර කරන්නේ ශබ්දේ ඉන්නේ ඇවිල්ලා යන්න. අපි තමයි මේක මොකද්ද කියලා අහන්නේ. හිත යොදනකොටම ශබ්දය ඇවිල්ලා අපි වට කරගන්නවා. වේදනාවක් සමහරවිට එන හිතේ ඒක නිසා ඔය අපි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ගැන කතා කරනකොට උන්වහන්සේ සිද්ධිය විස්තර කියන පොතෙන් මම මේ කියන්නේ සමහර වෙලාවල් තියෙනවා භාවනාවට ගිහිල්ලා මොන විදිහෙන්වත් ආනාපානය කියන වේදනාව සාත්‍ය හිතිවිලි දෝර එනවා ආනාපානය තියෙනවා නමුත් බොහොම ඇකිලිච්ච ස්වරූපේ අරව වැඩි. ඒකෝට ඒක ඇවිත් ඒකට තේරුම් අරගන්නවා මේක ඉන්දකට දැන් කරන්න බෑ. අරමුණු සිවුම් වැඩි සාධක බර වැඩි ඒක ශක්මණට යන්න යෝගාවචරය දක්ෂ තීන්දුවක් ගන්නවා. ශක්මණට ගියත් හිතවිලි උදලට කටකෝ. වේදනාන අඩු මොන ශබ්ද බාධා කරන. ඒකට උන්වහන්සේ කියනවා ශක්මණ කරන ගමන් හිතේ හිතවිලි නොරැඳේ, කනේ ශබ්ද නොරැඳේ, ඇහි රූප නොරැඳේ, කයේ වේදනා නොරැඳේ පිට දක්වනවා. මේ හැම හිතවිල්ලක්ම එන්නේ ඇවිල්ලා යන්නේ. අපි තමයි මේගොල්ලෝ ගෙට අරගෙන හිතිවිල්ලක් වඩපත් කරන අපේ ආනාපාන පාවදීන කරා. හැම වේදනාවක්ම යන්නේ. නමුත් අපි ඒක බය නිසා හෝ නැත්නම් සුඛ වේදනාවක් නම් කැමැත්ත නිසා හෝ ඒක තාක්ෂණයක් කියලා එක එක තලපටියක් කරනවා. හැද්දක් වෙනවා. අන්න එතෙන්දි හොඳට පේනවා භාවිත මනසක් කියලා කියන්නේ. හේතුඵල ධර්ම කියන දන්න කෙනෙක් නම් තේරුම් ගන්නවා. ඒ වෙලාවට කළ යුතු දක්ෂ දේ කරලා තමයි සත්‍ය සමාධිය බේර ගන්නවා මිස අපි සිතිවිලි වලින් වේදනාවලින් සත්‍යවලින් කර සුද්ධ ආනාපානයක් හිතන තරම් මූල ධර්මවාදී ජීවිතේ නෑ. නිසා දක්ෂ යෝගාවචරය හේතුඵල ධර්ම දන්න යෝගාවචරය ඒ හිතිවිලි වේදනා සද්ද චෝදනාවකට බාර ගන්න. ඒක තමයි අවස්ථානෝෂිතෝ ප්‍රඥාව කියනවද නැද්ද කියලා බලන්න ප්‍රශ්න පත්‍රයක් කරගන්නවා මිස පරාජිත හිතක් ඇති කරගන්නේ නැහැ. මේක දිගේ ඉදිරියට ගියාට පස්සේ තමයි යෝගාවට පුළුවන් වෙන්නේ මේ හිතේ වේදනා ශබ්ද තියෙද්දි ආනාපානය බලන්න ඒකට හිත යොදන්න හිත යොදාගත්තොත් ඒ හිතේ වේදනා ශබ්ද වලින් කලබිච්ච නැති සියුම් ආනාපානයේ නිතරම තියෙන බව හෝ දකලා සමහර වෙලාවට නම් හිතේ වේදනා ශබ්දන ආනාපානය දඟලන කලබල වෙනවා එහෙමනම් මේ කියන්නේ යම් කිසි බලපෑමක් වෙලා සමහරවිට බලන කිසිම බලපෑමක් නැහැ ආනාපානෙ බොහෝම සාන්තව කියලා. ඒකට හිත දාපු ගමන් අය හිතයි දෙකම කරලා. කොහොම ගියාට පස්සේ තේරෙනවා ආනාපානෙ දිගේම මූල අත ගාගෙන යනවා වගේ යනකොට තාම ගැඹුරු තැනකට යනවා. කිසිම ශබ්ද වේදන නැතුව නෙවෙයි නමුත් කයයි හිතයි ආනාපානය දුන්න නිශ්ශබ්ද තැනකට ඇවිත්. ඉතින් මේක සමාජයට පැය හමාර ඉඳ පුරුදු කරන්නේ. පැය හමාර ඉන්නකොට ඊටත් යට තියෙනවා මේහා සමානම සංකීර්ණ. ඒ මොකද? ආනාපානෙ මෙනෙහි කෙරුවත් එකයි නැතත් එකයි. ආනාපානෙ කියලා හැපෙන තැනක් හෝ ආශ්‍රද ප්‍රසාද කියන්නේ නමුත් කන කියන බවට, මොමරිච්ච බවට, නිින්ද ගිහිල්ලා නැති බවට මොකද්ද ලක්ෂණක් තියෙන්නේ. ඒ මතින් පරණ දැකපු රූප විවිධාකාර දේවල් නාහපු ශබ්ද જાති, ආහපු ශබ්ද જાති ඔහේ ඇවිල්ලා. හයි අතනින් මෙතනින් මාස් පිටුනා ලියනවා, ගංගලනවා, ගෑස් වෙනවා. ඒක පණ තියෙන බවටත් පුළුවන් කරනවා. හිතෙත් හිතවිලි එනවා. ඒවා හේරම නිකන් මේ බලාකුළු වගේ මිසක් පාවෙන බලාකුළු වගේ මිසක් කිසිම හැඩයක්වත් පණිවිඩයක්වත් මොකක්වත් හැබැයි මේවා දිහා බලන්න ගියොත් අපෝ නොබලා ඒ අර මැද තියෙන විවේකයේ කරු කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයා විචක්ක විජය වේදනා විජය වගේ තියෙන ඒ ඒ දේවල් ආවපමණින් හරදරයක් කරගන්න නැතුව ඒවා බාධා නොකරගෙන ඒවා නැදි මේ ප්‍රයෝගශීලීව මූල කර්මස්ථානයේ ගෙනියන්න යනකොට තේරෙනවා මේ හේතුඵල ධර්මයේ අවබෝධ කරනවා කියන එක උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ වෙලාවේ පවතිනා වූ ශූරකමක් කියන. එන විදිහට කියනවා විද්‍යාවක් නෙවෙයි ඒක කලාවක් කියන. මේ වෙලාවට ගැළපෙන ප්‍රයෝගය මොකද්ද කියලා දැනගන්න නම් භාවනා කරලම අල්ලගන්න. අල්ලගන්නකොට අල්ලගන්නකොට කිසිම චිත්තක්ෂණයක් ඒ හේතු බල ධර්ම අවබෝධ කිරීමට සාක්ෂි නැති කියලා චිත්තක්ෂණයක් නැහැ. කොයි දේ ආවත් මෝඩ වඩුව ආයුධත්වයට ප්‍රබදනවා වගේ අදක්ෂ යෝගාවචරයට බාධාවට හරවනවා. දක්ෂ යෝගාවචරයයික සාධකයක් බවට පත් කරගන්නවා. මේ සාධකයක් බවට පත් කරගන්නේ ඥානීය තියෙනවා නම් ඒ පුද්ගලයා චිල්ලසෝතාපන්න තත්ත්වයට තමයි පත් කරලා තියෙන්නේ. මෙතෙන්ට යනකොට දක්ෂින දක්ෂින දේ කො හේතු වශයෙන් ඵල වශයෙන් නැත්නම් නාම වශයෙන් රූප වශයෙන් දක්නවා මිස අනිවාර්ය එක දෙයක් හතරට කන්න ගන්නවා. හේතුඵල නාම රූප. මේ විදිහට බලන මිස ඒක ධනයක් එහෙම නැත්නම් ගුලියක් සංඥා ධන සංඥාවක් නැති. ඊළඟට පූර්විකයක් පූර පූර ගලවලා බැලුවා. ඇති බඩපතින් හදපු දෙයක් දෙන්නවා. යෝගාවචර කියනවා සති සමාධි ඉදිරිපත් වුණාට පස්සේ මේවා අතුරු ගහලා බැලුවාට පස්සේ එකක්වත් සතිය සමාධියට උරුට්ටු වෙන්න එල්ල වෙන්න දෙයක් නැහැ. ක්‍රමිකව පහර දෙනවනම් දිගින් දිගට දිගින් දිගට පහර දීගෙන යනකොට ඕනේ බලමුලක් කඩන්න පුළුවන් කියලා ශක්තියෙන් පටන් අරගන්න ඉස්ලාම වතාවට ඉස්සර බය වෙලා ඝන සංඥාවට බය වෙලා හිටියට එක එක එක එක වෙන් කරලා බලුවොත් හිඳින්න බැරි දෙයක් නැහැ කියලා මේ සෑම දෙයකම තියෙන බලන දෘෂ්ටි කෝණය හැටියට වෙනස් කරන්න පුළුවන්. වාෂ්පීකරණය කරලා හරලා හරින්න පුළුවන් බව. දිය කරලා හරින්න පුළුවන් බව තේරෙන්න පටන් ගන්නවා. හැමදේකම ස්ථිර හරගතියක් නැහැ. එක්ක බොහෝ වෙලා බලන්නේ නැත්නම් හරියට එල්ල කරලා ගහිල්ලේ අනිත්‍යත්වය දක්වනවා. එතකොට ඒ යෝගාවචරය බැලුවොත් අපි නිත්‍ය වශයෙන් කියන හිටපු අපේ ඥාති පිළිවෙලයි. වස්තු ඒ වගේත් ඔය කියන කිසිම ඉස්තර සාක්ෂයක් නැහැ ඉස්තර කාරණේ ආරක්ෂාවක් නැහැ ඒ වගේම ඔය බයට මෙතෙක් කල් ධානයට පු වේදනා හිතවිලි ඒව ගැඳුවත් ඒ වගේ හරහයන්ට බැරි කමක් නැහැ කියලා එන්න දීක මේ වෙනස් වෙන ගතිය ඒක නිතරම සංකර බව පෙළන බව ඒ වගේම මිනිත්තරෝ මොනත වෙනස් කරමින් ඉන්න බව දැක ගන්නවා ඉස්සෙල්ලාම වතාව. හැබැයි තාම මේ යෝගාවතරට මේවා අනිත්‍ය දුක්ඛ දැක්කට අනාත්මය දැක ගන්න තරම් අද්ද බල ගැඹුරක් නැහැ. මේ මේකේ නාම රූප පරිඥාන, පත්‍ය පරිඥාන, සම්මස්තමේ අවසාන කතා කරපු සම්මස්තඥාන පිළිබඳව වෙනමම පැත්තකම සමහර ආකාරව විස්තර කරනවා. නාම රූප පරිඥානයි කියලා කියන්නේ සිද්ධියේ මැද පමණක් දැකීම කියලා කියනවා. සංසිද්ධියේ මුලැමැදාග කියන තුනෙන් නැද විතරයි දකින්නේ. සම්රුප් ප්‍රත්‍යඥාන කියනකොට හැමදේම සිද්ධ වෙලා ඉවරයි. මුල පාටන් අරගෙන ඉවරයි. නැදදි තමයි දකින්නේ. ප්‍රතිපරිග්ගහ ඥානය කියලා කියන්නේ මුල සහ නැද කියන දෙක දැකීම. සම්මසන ඥානය කියලා කියන්නේ මුල නැද අග කියන තුනම දැකීම. මේක සාමාන්‍යයෙන් සප්පකාය පරිසංවේදී අෂ්ටසිස්සාමිති සික්කති කියනකොට විස්තර කරලා දෙන්නේ ආශාසයේ මුල නැද අග දකින්න. බින්දීමක් ඇතිවීමක් වෙනවා මුල මැදාක දකුණ. වම දකුණ කරගෙන ගිය සක්මණේ ඔසවන යවන කබනවා කියලා තුන්න කරලා බලන්න. ආහනේ විදිහට කරලා බලන්න බලන්න බලන්න මේ හැම එකකදීම ජවනිකාවෙන් ජවනිකාට මාරුවෙන කාටුන් චිත්‍ර වශයෙන් දකින්න මිස සංසිද්ධියක් එක්කම කියන්නේ ක්‍රියාවලියක්. අපි බැලුවොත් කාටුන් චිත්‍රපටියක්. ඒ අදාළ වේගයේ ගියොත් ඒක තේන්න තියෙන්නේ මිනිස්සේ කටෝෂනවා එහාට යනවා එහාට යනවා. නමුත් ඒක වේගය අඩු කරලා බැලුවොත් ඒකේ තියෙන මිනිස්සෙක් විසින් ඇඳපු රූප කැලි ටිකක් විතරයි. ඒ රූප කැලි අධික වේගයෙන් යනකොට මිනිස්සෙක් වගේ පේනවා. නමුත් එක එක රූපයක් බලනකොට ඒක තියෙන්නේ කිසිසේත්ම ආත්මීය ගතියක් නැහැ. මැරිච්ච දේවල්. අන්නේ වගේ ඕනෑම සංසිද්ධියක් විස්තරාත්මකව ලං වෙලා බැලුවොත් කිසි කිසි කැලි බලන්න බලන්න ඒකේ තියෙන පුද්ගල ભેදේ, ස්ත්‍රී පුරුෂ භාවය, ආත්මීය ගතිය හැරෙන්න පටන් මේ කියන ඥාන තුනම එනකම් විපස්සනාව තාම පටන් ගන්නවා. මේ යෝගාවචරයට ඒ බලන ඕනෙම දෙයක ඒක පැත්තකින් යටයි සත්‍ය සමාධිය වුණත් කැඩි කැඩි යන බව තේරෙනවා. බලන ආනාපානය වුණත් කැඩි කැඩි යන බව තේරෙනවා. වම දකුණ වශයෙන් වැඩ කරන ගියත් ඒක තුළ වැඩ ගොඩාක් වෙන බව තේරෙනවා. මෙතනදී මුගව දෙනේ ඒ බය නිසා ඒ ඇති වෙන තමන්ට පේන දේ හරියට විස්තර කරගන්න බැරි නිසා තමන් පිළිබඳව සැක, භවනා කරන පිළිබඳව සැක, නානාත් දේවල් පාලකන. ඒ නිසා මෙතන විපස්සනාවට දෙලෙමින් දෝ නොකලෙමින් දෝ කියලා කරන කඩින් පරිශීලනය කරනවා. මේකෙන් ගහාට ගියොත් විතරයි මේ නාට කරන ධර්මයක් වශයෙන් සඳහන් කරන උද්‍යත්ත ගාමිනී පඤ්ඤා කියන ඇතිවීම නැතිවීම දෙක ශීඝ්‍රව දැක් ගන්න පුළුවන්. නැත්නම් දේවල් නම් වශයෙන් මේ කරන්න බෑ. දකින්න දකින්න දේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව. විග විශාල ගවකට වතුර වහින වර්ෂ වහිනකොට වතුර මුණත වැඩි වතුරකද බින්දු බින්දු කැඩි කැඩි බින්දු බින්දු යනවා වගේ. නැත්නම් අබ ගොඩක් අරගෙන කුපරන කුපුරු ගහනකොට වගේ සිද්ධි ගොඩක් විතරක් වෙන තැනට යන්නේ ඔන්න ඔය කියන ඥාන ටික පැනනකොට. ඒක තමයි ඉස්ලාම් කියන්නේ සාමාන්‍ය විපස්සනා ප්‍රධාන විපස්සනා ඥානය. ඉතින් ඒ මට්ටමටවත් එනදී මතක් කරනවා ගුරුවරයෙක් ඇසුර අවශ්‍යයි. වෙන විදිහට කියනවා මේ මට්ටමට ආවේ නැතුව තනියම භාවනා කළොත් සංඛාර කරන විසුද්ධිය කියන ශක සංඛාවල් වලින් පටලවිලා අවුල් වෙන්න තියෙනක වෙයි. මේ මට්ටම් වලදී ගුරුවරයෙක් ඉඳගෙන භාවනා කරගෙන යනවා නම් ඒ පුද්ගලයාට ඉතින් එහාට මේ කියන ඉලියබ්බේ ඥානේ එහාට නම් සාමාන්‍ය නැවත වැටෙන්නේ නැහැ කියන්නේ වැටුනොත් නැගිට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ අර මුලින් මුලින් මේ සංසිද්ධියේ හොඳ විස්තර වශයෙන් දැක්කම ඉන්නකොට ඒකට බය නැතුව විස්තරන කෝරක ඉදිරියට යන්න ගත්තොත් ඒ යෝගාවචරයට අර සමත සමාධිය ඇති වෙනවා වගේ ආලෝක නිමිති පහළ වෙන පටන් ගන්නවා. ඉති බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වී ගියාට පසුදිනේ දේශපුංචි ඉදිරි කොටන්නා වාගේ එහෙම නැත්නම් මුතුමාල වාගේ මොන මොනවා හරි ආලෝක පේන්න පටන් ගන්නවා. දැන් සමසේවාවට කරි එක දිගට හිටින්නේ. හැබැයි අතේ බොහොම සජීවීව පේන්න පටන් ගන්නවා. මේ ආලෝක පටන් අර ගන්නකොට පටන් අර ගන්නකොට කැඩි කැඩි ගිය සතිය මුදු අඛණ්ඩ සත්‍යයක් වාටපත් වෙනවා. භාවන ආශනේ ඇස්පිල්මක්වත් ගන්න දෙනවා. අක්කත් කරලා නේද හොඳ සත්‍යයක් පාවෙනවා. උපේක්ෂාවක් වෙනවා හොඳට හේතුඵල බලාගෙන යන්න පුළුවන් තරම හොඳ උපේක්ෂාවක්. ඒ විදිහට Taman අර භාවනාවක් කිරීමට අවශ්‍ය කරන මූලික චිත්තසයිසික ධර්ම උපාන වශයෙන් දෝරේ ගලනවා වගේ එනවා. මේ එනේක කොච්චර එනවද කියනවා. ආධුනික යෝගාවචරයට මේ කොච්චර එනවද කියනවනම් ඒ යෝගාවචරයට බොහෝ විට කල්පනා වෙනවා මේ මෙච්චර වටිනා ධර්මයක් මට තේරෙනවා මගේ අම්මට බණ ටිකක් කියන්න ගත්තා. මට උගන්වපු ගුරුවරයාට බණ ටිකක් කියන්න ගත්තා. නැත්නම් යාළුවන්ට මිත්‍රයන්ට මේක කියලා දෙන්න ගත්තාන් කියලා අර පරාමිතතා පරිසංයුක්ත විතරක් ඇවිල්ලා සමහර ලාවට කොපියන්න පටන් අරගන්නවා. අනුන්ට බණ කියන්න පටන් අරගන්නවා. කොහොම නෙවෙයි මං වාගේ කරන්නේ මෙන්න මෙහෙම ඉඳ ගන්න මෙහෙම කරන්න කියලා අනු මේ වන්දනකට අමාරුයක් වෙලා ඉන්නේ. එන්නේ ඒ අවස්ථාවේදී මේ Tamanta පහළ වෙන්නේ මේ ධර්ම එහෙනම් අධිසක්‍රිය කොටපත් තුනොත් දර්ශනා ඥාන ටික මෝරවාගෙන සෝවාන් සකදාගාමී අනාගාමී කියන විලායතු අධ්‍යාත් මාර්ගයේ මොකක්වත් මේකේ දන්නා රහත් වුණා කියන කර්මත කියන කර්මයක් කරන අක්ෂරය කියනවා. ඒ කියනවා අභිමානී කියලා. හැබැයි අසරණ. ඒ කියන්නේ හේතු සහිතයි. නමුත් අධිපක්ෂේ වගේ. ඒක පිළිබඳව කතා කරන අතුවාචාන් වහන්සේ සඳහන් කරනවා. දුෂ්ශීල වූ ශීලයක් නැති කෙනාට කවදාකවත් මේපත් වෙන්නේ අසහත්ත්ව යෝග අවචරයට මේපත් වෙන්නේ මාර්ග ඥාන එකක්වත් ලැබුණ කෙනාට නිසා සාහත්ත්ව යෝග අවචරයට විතරයි මේක එන්නේ අහුව. අහුවෙන්නේ මොකද? ඉදිරියට වාඩි වෙලා ඉන්න පුළුවන් ඉදිරියට සතිය කියනවා හොඳ සමාධිය කියනවා වීර්යය කියනවා උපේක්ෂාව කියනවා ආලෝකය කියනවා සේරම කියනවා. හැබැයි යෝගාවචරය අරමුණේ වෙන්නේ. ඉන්නේ මනෝලෝකය. එන්න මේ මට්ටමේදී මේ ඇති වෙනා කියන උත්කේක රාශියක්. මං ආවේ ඔය වගේ මේ වංශ ප්‍රවතෙන්නේ නෙවෙයි මගේ පරමාර්ථය නිවන් දැකීමේ කියලා. නැවත නැවත මෙනෙහි කිරීමේ කියන එකම ක්‍රමය මත මූල කර්මස්ථානයේ නැත කර ගැනීමේ මූල කර්මස්ථානයේ මූල ජීවිත ලබා ගැනීමේ දක්ෂතාවය නැති වුණොත් මේ මේ පක්ෂේෂ ධර්ම නිසා බොහෝ කටමැට දොරවන්න පටන් ගන්නවා. ඒකට බාධාවකුත් තියෙනවා. මොකද්ද බාධාව? අර වෙනදා විදිහට මූල කර්මස්ථානේ පේන්නේ නැහැ. ඒකේ විදිහට ඉතිරිසාරෝ පේන නමුත් මේ මූල කර්මස්ථානේ තිබුණු තැන හෝ ලේෂේ හෝ දකින්නේ කියලා. මහසි භාවනා කරගෙන මතක් කරනවා එයාට උදරයේ පිළිම හැදෙනකොට උදරේවත් පේනවා. ඒ නිසා අපි ඇත්තට නාදියක් අතර මැද තැන හිත තියාගෙන ඉන්න කියනවා මේ අඳුර වලාවල් දුර වෙනවා. මේක කියන්නේ ධම්මොද්දච්චය. ධර්මයේ විශ්ින් ඇති කරන ලද උද්දච්චයක් පාවය. අපි සාමාන්‍ය උද්දච්චය කියලා කියන්නේ මානසිකාරකම මෙතන කියන්නේ උද්දච්චය කියලා හිතේ ඇවිස්සෙන එකක්. මෙන්න මේක එහා පැත්තට දාගන්න. නැත්නම් මේ උපක්ෂේෂ ධර්ම දැනගන්නකන් සාම යෝගාවචරකාර කල්පිතා විදියට අනියෝ භාවනා කිරීමේ බලපත්‍ර දෙන්න අපා. මේක පිළිබඳව බටහිර ලෝකකරෝ පරීක්ෂණයක හොඳ සිද්ධාන්තසුළු අවස්ථාවක් කතා කරනවා. ඒ දැන් අවුරුදු වෙනකනේ විශ්වකට බහලෝකට ඉස්සලා කරලා තියෙන්නේ. ඒකට ඇත්තම ඇමරිකාවේ විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ දිගට වැඩ කරන වෙලාවේ භාවනා කරලා පිටවිච්චි යෝගාවක ඔක්කොම බෞද්ධයෝ නෙවෙයි. මේ සාමාන්‍ය එක විදිහක ආචාර ධර්ම පදිසි කෙරේ. ඒකට අනුයාත වැඩ කරන එක ගවේෂකයෙක් කරලා තියෙන්නේ මේ භාවනා ක්‍රමයේ කරන්නේ හැම කෙනාම හැම කෙනාම කියන්නේ වැඩි පිටක් යම් ප්‍රමාණයකට භාවනා අධ්‍යක්ෂින් ලැබලා යන නිසා න්යාක අවශ්‍ය වෙලා තියෙන බලන්න විවිධාගම් වල ඉන්න කට්ටිය අරගෙන කෙරුවොත් මේ සමාන ප්‍රතිඵල දෙක විවිධ ප්‍රතිඵල දෙක. ඒක හැම ආගමකින්ම හැබැයි කියන දේ අහන දක්ෂ ඥානවන්ත තරුණ තරුණියන්ට ආරාධනා කරන තියෙනවා මේ පරීක්ෂණයක් සඳහා කරන ඉදිරිපත් වේ. ඒ සඳහා කතෝලික ආගමේ, ශ්‍රී ආගමේ, මුස්ලිම් ආගමේ, බුද්ධ ආගමේ, හින්දු ආගමේ හැටි එකතු කරලා ඒකෝටම කියලා දෙන කියනවා මේ ආගමක් නෙවෙයි. මේක වෙන බුද්ධ ධර්මයක් නෙවෙයි එක්කම අරමුණකට හිත පවත්තයි. පරිවේශනයක්. ඉතින් සමහර ආගමක් ගන්න හේතුව කියන්නේ ආනාපාන වගේ දේවල් දීලා ඒක පාවිච්චි කරන්නේ මොකද බොහෝ දෙනෙකුට ඒක හිතුවේ කියන්නේ පින් ඇති විවිධ ආගම් වල කටයුතු කරනකොට මේක මොකක්ද දෙන්න පුළුවන්. හරි ගුරු උපදේශයතුව ඒ පරිසර කාටද දෙනවනම් අරමුණ හිත දානකොට එතෙන් දෙන්න පුළුවන්. ඒ ආවට පස්සේ ඒකත් සමාජ ගවේෂණයකට ලක් කරලා ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒ හින්දු ආගමේ දෙනකොට මේ කප්පටයිල හොඳ ආලෝකයක් කියලා විදිහට දයක් දෙකක් තුනක් ඉන්න පුළුවන්. නැතිකින්ද හිතෙන්නේ නැත්තරම් සතුට කියන වෙලාවේදී ප්‍රශ්න කරපුවාම ඒ සත්‍ය කියනවලු අපේ ආගම පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. මේ ඇති අත්දකින්නේ ඒ සුද්ධ වූ මූලික නැවුම්කාර ශක්තියයි. ඒක තමයි බ්‍රහ්ම පදාර්ථය කියලා සඳහන් කරලා තියෙන්නේ. මම හිතුවේ නෑ මේක මේ ජීවිතේ දකින්න පුළුවන් කියලා. මොහොත් මට මේක නම් හොඳටම පැහැදිලි. මේක තමයි මූල ශක්තිය. ඒ තමයි මේ අපේ ආගමේ කියන අන්තිම. ඒ නිසා මේක දකින්න හම් වීම අපි හිතේ මේ මත්ය කියලා නමුත් පුළුවන් නේද කියලා බොහෝම උගන්වලා ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ තොලිකාගමේ කෙනෙක් බැලුවොත් අදින තමයි මම කර දිව්‍යඥාන්ති කියලා සඳහන් කරලා තියෙන්නේ. මේකෙන් තමයි හොඳ නරක පහළ වෙන්නේ. මේකෙන් තමයි සියල්ල පටන් අරගන්නේ. මේක හැමතැනම තියෙනවා. හැම කෙනෙකුටම ගන්න පුළුවන්. හැම තැනම හැම වෙලාවෙම තියෙනවා. ඒක තමයි මේ කාර්ය බලධාරී ශක්තිය. මම මේක දැක්ක විදිහ ඒක ශක්තිය. මුස්ලිම් මිනිස්සුන්ට කිව්වොත් එහෙම මේක තමයි අපේ කවිතාගතුමා අල්ලාතුමා ගුහාවේ භාවනා කරනකොට අපේ ශක්තිය නමුත් අපේ පක්ෂයක් කියන්නේ කියලා කියන මේ ලෝකේ ලබන්න බෑ කියලා මම දැක්කම බොහොම සතුටු වෙනවා කියලා හැම කෙනෙක්ම ඒ තම තමන් බලාපොරොත්තු වෙනා වූ පරමාර්ථයේ ඒ ආවදිනේට බරයි. බුද්ධහගම් එකනයි අවබෝධය කොළු මෙන්න මේකෙන් පරිශ්‍රම වෙන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ උගන්ලා තියෙන්නේ මේක තමයි උපක්‍රේෂ කියන්නේ දැන් තමයි වැඩේ පටන් ගන්න. දැන් තමයි විපස්සනා කරන්නේ. අනිත් සෑම ආගන්තුකන් මේකම කියලා. ඒ නිසා මෙතෙන්දවත් මේ ජීවිතේ ය아가න්න බැරි වුණොත් අසරණයි කියලා අහන්න එපා. අසරණ තමයි. මෙතනදී තමයි මාර්ගය මාර්ග දෙක තේරුම් ගන්න. මේ ලෝකේ ජීවිතේ කියලා රත් කරන් කියන ගමන් යන්නේ. ඒ ජීවිතන දේවලුත් අල්ලා ගන්න බැරි බඳ වෙන වෙලාවේ ජීවිතන දෙයක් අහුණාට පස්සේ මේක නිවන කියලා බදාගෙන කොහෙදෝ යන ගමනක් මේකදී. මෙතනින් එහාට ගියාට පස්සේ තමයි මේ යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ. මේ දකින දකින දේවල් අල්ලාගෙන යන ගමනකදී ආදාවක් නිවනට යනවා. මුදතෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ අපි යන්නේ කවුරු රවට්ටන්නවක් අර. කවුරු හරි දෙන මේ ආලෝකයක් දැකලා ලනු කන්දවක් අර මේ හැම දෙම අභියෝග කරන්න. තමන් ලබාගත්ත මේ ඥානෙ, ලබාගත්ත මේ ධ්‍යානෙ, ලබාගත්ත මේ ආලෝකයක්, ලබාගත්ත මේ ශක්තියක් සියල්ලම අභියෝග කරගන්න. පොළවේ ගහ ගහ බලන්න වෙනවා මේක ඇත්තද කියලා. හරිම අමාරු තරක්. බුදුජානනාථේ මේ නාටකම ධර්මයක් වශයෙන් පෙන්වන්නේ පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ නිද්දේ අරියාය නිද්දේශිකාය සම්මා දුක්ඛය ගාමී. මෙන්න මේ විදිහට මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගෙන නියම මාර්ගයට දාන්න නම් මේ මට බහ මට භවනා හරියට මට සතිය තියෙනවා මට ශ්‍රද්ධාව තියෙනවා මේක මගේ ශ්‍රද්ධාව මේක මගේ සත්‍ය කියාගන්න කෙනෙකුට කවදාකවත් ඔතෙන් එහාට යන්නේ මේ ධර්මතාවයේ අනුව පහළ වෙනවා සත්‍ය සමාධිය ඒක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒ එනේන දේ ධර්මතාවයක් විදිහට දකින්න මාර්ගය කියන්නේ මාර්ගය මාර්ගයෙන් වෙන් කරන ඥානය කියන එක කවදාකවත් කටපාඩම් කරන විදිහ එකෙන්දි හරියට ක්‍රියාත්මක කරන්න බෑ වෙන විදිහට කියනවා මෙතෙන් යන හැම කෙනාම අහුවෙනවා. හැරයක් නෙවෙයි දෙකක් නෙවෙයි තුන් හතරකට අහුවෙනවා. දුකක් වෙලාට ගුරුවරයාට කියන්නේත් නැහැ. ඒ ගුරුවරයාට මට විතර නෑ මං නම් හරියටම කවුරුලා කියන ගුරුවරයාට ගොඩ මේක තේරුම් කරගන්නත් බෑයි කියලා ගුරුවරයාත් පහත් කරලා හලකන වෙලාවක් එනවා. ඒක ඉතාම ප්‍රවේශමේ කමදාන් සිද්ධ කරනකොට ගුරුවරුන්ට මතක් කරලා දීලා තියෙනවා. මේ ශිෂ්‍යයා ඉන්න මේ වෙලාවේ විශාලත්ම කිරණාත්මක අවදීක හරිම අසරණයි අනාතයි ඥානකම කියලා දෙන්න ඕනේ මේක නිවේ පරමාර්ථය මේ පරමාර්ථයට යනකොට මඟදී හම්බෙච්ච හොල්මන් ඒ සියල්ල මැද මූල කර්මස්කන්ධය යන්නේ සියල්ල මැදම අභියෝග කරන්න වෙනවා විවාන් අනිත්‍යයට යට වෙන දේවල් මේක දුකට යට වෙන දේවල් මේ ආත්මයට යට වෙන දේවල් කියලා මේක ඒ විදිහට අභියෝග කෙරුවොත් විතරක් ඒ යෝග අවස්ථරයට නැවතත් ඒ ශේරම මැද හැඳවි ගියා වූ ආය මූල කර්මස්ථානේ වගේ කරා. හැබැයි ඒකකොට මූල කර්මස්ථානේ අර මුලින් තිබුණු ඒ ස්වභාවික ලක්ෂණ වලින් නෙවෙයි ඒ සතහන් ඒ ආකාරය නෑ. නමුත් මූල කර්මස්ථානයේ විකුණේ පරිණාමික ස්වરૂපයක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ නැත්නම් භාවනාවේ සාද බලක් අභියෝගයෙන් නෑ ඊට පස්සේ භාවනාව නිසින්දයක්. නමුත් මේකෙන් එනකන් යෝගාවචරය සිද්ධ වෙනවා මේ අතුරු මාර්ගවල තියෙන සැකදුරු කිරීම සාමයේ මාර්ගය මාර්ගය දෙක වෙනකර දැන ගැනීම. ඉතින් මේක දැනගත්තට පස්සේ තමයි යෝගාවචරයේ තේරෙන පටන් අරගන්නේ අපේම හිත අපිට දෙන මේ ළඟ. අපි කියන මේකට මේ මිත්‍ර ප්‍රතිරූපකය කියලා. අපි ආශ්‍රය කරන හුඟව දෙන තමයි අපිට දෙන මේ ළඟේ. ඒකට තමයි කියන මිත්‍ර ප්‍රතිරූපකය කියලා. මිත්‍රා ස්වරූපයෙන් තනින් සිදුනා වූ සතුරු. ඒ වාගෙම තමයි මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ මේ පරියන්ත නිවන් දකින්න ඕනේ මේ රික්කිතේ නිවන් දකින්න ඕනේ කියලා කියන එකක් අතුරේ කිසිසේත්ම අපේක්ෂා කරන්න බෑ යමක් බලන්න යමක් ලබන්න අපිට කරන්න දෙන්නේ මූල කර්මස්ථානේ ආවි කරගන්න විතරයි දුක එනකොටත් නැත්නම් වේදනාව වෙනකොටත් දුක් වේදනාවකත් මූල කර්මස්ථානේ හරියි. සැපක් ආවයි කියලවත් මූල කර්මස්ථානේ පාවදින සැපට යන්න එපා. අන්ධකාරයක් ආවයි කියලත් මොන කර්මයක් වෙනවද කරනවා ආලෝකයක් ආවයි කියලා හිත කරන්නත් එපා සතිය හරියයි කියලා මොන කර්මයක් වෙනවද කරන්නත් එපා සතිය වැරදුනයි කියලා හිත කරන්නත් එපා මේ විදිහට සෑම දෙයක් අතරමැදදී වාංගු කරන්නට අලවංගුවක් වගේ මූල කර්මස්ථාන කියන්නේ නීවර නෙවෙයි නමුත් එන බාධක ධර්ම කතාගෙන ඉදිරියට යන්න නම් ඒක සරණ කරගන්න හැටි ඒක පිළිහිද කරගන්න හැටි අමාරුයි වැටිලම තමයි වෙන්නේ. එතකොට එන ඥානෙ අපි කියන්නේ උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව කියන එක ඉතිහාසයෙන් භූගෝලයෙන් ගණිතාස්තරයෙන් කවදාකවත් ගන්න. ඊට දෙකක් වෙනස් ප්‍රායෝගික දැනුමක් නැතිදී. ඒ මේ කියන්නේ සාම මේ යෝගාවචරයගේ පවා භෞෂත්වයේ ඉස්තිර වෙනසක් ඇති වෙලා නැහැ. සාම පෙන්වන්න පටන් අරගන්නේ මේ තමන් වුණත් තමන් ඕන පෙරිය අධිසක්ෂියකට යන්න පටන් අරගත්තොත් ඒකම ඒ බුද්ධලයට ගුරුවරක් වගේ පස්සෙන් එක තැන වැටෙන්නේ හේතුව. ඉතින් ඒක කරනවා නම් හරියට නිවැරදිම හරියට කරන්න සම්පූර්ණවා කියන්නේ උන්වහන්සේ ආශයන් සේනාවෙට පේ. මේ බුද්ධල තමන් පිළිබඳ අත්‍යක්ෂය. ඉන් මෙපිට අපි දැන් අනුකම්පා කරනවා. අපිට ඇහැ නැහැ. නමුත් අපිට පුළුවන් ගොඩෙන්න මේ தত্ত্ব බහන වැරදිච්ච தত্ত্ব හරියට தত্ত্ব අවංකව ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුළුවන් කමඨාන්ත උපකරණ වෙනාට අනිත් පැත්තේ සමහර විචක නිවැරදි ඉලික්කක් වෙනවා. මේක හරියට කියා ගන්න බැහැ. නැත්නම් මේ தත්ත්වය හරියට දැක දැනගන්න බැරි නම් අසරණයි කියලා අනාථයි කියලා ඉතින් අය අලුතෙන් කියන්න ගන්නවා. ඒ අතුවා පිළිගන්නවා ඉතාල දක්ෂ යෝගාවතේ තමයි මේ අනාථ භාවය ලැබෙන්නේ. සතිය මාර්ගයේ හොරකම් කරන්නේ ආමිත්‍යාචාරය කරන කෙනෙකුට මේ ප්‍රශ්නමක් වෙන්නේ ඒ වගේම පළවෙනි මාර්ගනායන නබෝධ කෙනාට මත වෙන්නේ නැහැ. ඒක ගල මේක ආරාහ කියලා කියනවා. ඒ නිසා මේ අන්තිම අන්තිම මේ වැඩ කරන සංසය කාට වුණත් මේ වෙලාවේදී ඒ කලින් ගිය කෙනාගේ පාර කලින් ගිය කෙනාගේ උපදේශ අවශ්‍යයි. ඉතින් එහාට ගියාට පස්සේ ඒ යෝගාවතරයට මේ ඉන්දිය ධර්ම බල ධර්ම පිළිබඳව ඉන්දියක් පෙන්වන්න පුළුවන් ඒ පුද්ගලයාට ශ්‍රද්ධාව ශ්‍රද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වඩ පත් වෙනවා කියන්නේ. සද්ධා බලයක් කියලා කියන්නේ පොතේ අශ්‍රද්ධේන කම්පතේති සද්ධා බලක්. අශ්‍රද්ධාවක් පහළ වෙලා එයින් කම්පාන වී සිටීමයි සද්ධා බලය කියන්නේ. අපි ඉස්සර හිතන්නේ සද්ධාව දිනු වීමයි සද්ධා බලය. නෑ. අශ්‍රද්ධාවක් පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ සැක. ධර්මයක් සැක. සංඝයා සැක. සමයේ සීලයක් සැකලා ඒක සද්ධා කඩලම යනවා. හැබැයි දුර්වල වෙනවා. නමුත් මෙසලී ඉන්න පුළුවන් කියලා බලන්න පුළුවන් නම් එයාට ආයෙ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒක කියනවා ශ්‍රද්ධා බලය. හිතා ගන්න බැරි අපතන දීලා තියෙන ශ්‍රද්ධා බලය. වීර්ය බලය කියලා කියන්නේ කුසීකේන කම්පකීති විරිය බලය. භාවනා කරනකොට හොඳටෝ රැකේ. නින්දටම යනවා. මමට නින්ද යන්න ගිහිල්ලා එනවා. එතකොට හිතෙනවා දැන් නම් භාවනා ඉස්සර වගේ නේ ටිකක් ඒකනද කරන්න බැරි තරම් දුර්වල වෙනවා කියලා. ඉතින් ඒකට හොඳ වෙලාවට සැලෙන. තමන්ගේ දුර්වලකමක් කියලා හිතනවා. වීර්ය බලය කියලා කියන්නේ අන්න ඒ කුසීතකමක් ආවත් නැසලි. ඉදිරියට යන පුළුවන් ශක්තියට කියනවා වීර්ය බලය. ශ්‍රද්ධාව ගැන මේ සතිය ගැන කියන්නේ සමාධේන කම්පතිති සද්දා සති බලය. සමාධිය කියලා කියන්නේ මෙනෙහි කරගන්න බෑ. සතිය නෑ. ඉතින් ඔය ඉඳලා වැඩ කරනකොට කියන සතිය අසතියෙන් සතියට එන නිසා සතියෙන් අසතියට එන හැටි පිළිබඳව විස්තර කරනකොට විශේෂ අප්‍රමාදී කියන වචනේ දෙන්නකොට අදවතාන්ව සඳහන් කරලා තියෙනවා. කාරක අප්‍රමාදී සහ කාරාපක අප්‍රමාදී කියලා දෙකක්. අපි ප්‍රමා අප්‍රමාදීව ගත කරන ජීවිතෙන් දවස කටයුතු කරගෙන යනවා. එහෙනම් ඒක පහටම අපිට තේරෙනවා අපි මහසෝනගේ වෙල්ල වගේ එකක් කරනවා වෙන වැඩක හිත තියෙනවා. සතිය නෑ. අප්‍රමාදේ නෑ කියලා තේරෙනවා. තේරිච්ච ගමන් සභාවට ලැජ්ජ වෙලා අපි ආය ශබ්දහා මේ සතිය අප්‍රමාද අප්‍රමාදේ පිටනවා. පිටනකොට සෑහෙන කම්පනයක් එනවා. අර සතිය ප්‍රමාදයේ දැන ගැනීම උකිට කම්පාවක් වඩපත් වෙනවා. ඉතින් අත්වාචාන් වහන්සේ සඳහන් කරනවා සතිය නැති බව දැනගන්න අපි නොවන බව දැනගන්න මොකද්ද පැත්තකින් අපිට ඉඟියක් එන්න පටන් අර ගන්නවා බෙල්ල ඔළුව කොහෙද කඳ කොහෙද අන්න ඒකට කියනවා කාරා අපක අපමාදේ කියලා ඒක ආවට පස්සේ තමයි අපි හිත නැවත සතියට එන්නේ ප්‍රමාදයට එන්නේ ඒක ඉගේ කර දෙන දෙයක් ඉස්සල්ලාම තියෙන්නේ අසතිය අසතියෙන් ඉන්නකොට සතියට වැටෙන්නේ මේක තමයි සාම වැඩගත් අපි සාමාන්‍යයෙන් හිතන නැවත සතිය පිහිටුවා ගැනීම වැදගත් ඒක. නමුත් අතුවාචාන් වහන්සේලා පෙන්වනවා බුදුසසුන් කියන්නේ සතිය නැති බව දන්නකම සතියේ ඉන්නකොටම ඉඟියක් එන්න පටන් ගන්න එක තමයි වැදගත්. අපි සාමාන්‍යයෙන් කියන දානයක් දෙන්න ගියාම චේතනාවක් පහළ වෙලා ඒ චේතනාව අනුව තමයි අපි දානවක් රැස් කරලා දානයක් දෙන්නේ. ඉතින් මේ දෙකෙන් වඩා කුසලයේ සිද්ධ වෙන්න වැදගත් දේ මොකද්ද? චේතනා දානේද වස්තු දානේද කියලා අහුවොත් බොහෝ දෙනෙක් කියන්නේ වස්තුදානයි කියලා. බුද්ධ ශාසනයේ වචනාදී චේතනාව. සාමයන් දෙන්න ආපු චේතනාව නිසා මේ දානයේ කිප්පෙන් නිසා චේතනාවයි වැඩගත් වෙන්නේ. චේතනාව විකේ කම්මන වදාන. ඒ වගේ තමයි අසතියෙන් ඉන්න බව දැනෙන ගැටයක් එනවා. විශේෂයෙන් මේ විදිහට ගෙදර ගියාට පස්සේ ගාක් වෙලාට තමයි තේරෙනවා අධිෂ්ඨාන කරගෙන ඉන්න පුළුවන් තරම් සතියෙන් ඉන්න. නමුත් ඒක පාරකට තේරෙන සතිය නෑ කියන්නේ. ඒ දැනෙනකොට ඉන්න කම්පණය හැලෙන ගතිය තමයි අකුසලයි. මේක හැලෙන්නේ නැතුව මේක ස්වභාවය මේක තමයි අනාත්ම ගතිය. ඒක මොකද ඒ සත්‍යයක් නේද දැනගත්තම කියලා ආයේ සත්‍ය පිළිතුර ගන්න පුළුවන් නේ. සමාධේන කම්පතිදී සති බලන් කියලා අසති වුණ සත්‍යදී සති වුණ සත්‍ය. හැලෙන්නේ නැති ගතිය. මෙන්න මේ වාගේ මේ ධර්මයේ තියෙන මේ සූක්ෂම කොටස්. මේ ධර්මයේ තියෙන සියුම් කොටස් කවදාකවත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. අර වංචනික ධර්ම විශේෂ උපක්‍රේෂ ධර්ම අරහා ගිය නැහැ කියන්නේ හැමදාම සතියෙන්න ඉන්නෝ අසතිමත් වෙන අකුසලයක් පාප කර්මයක් කියලා හිතනවා ඇත්තටම කියනවා නම් වඩා දක්ෂ සතිය තමයි අසතිය දැනගන්නා සතිය ඒ වගේ විචිත්තේන කම්පකේදී සමාධි බල විචිත කියලා කියන්නේ හිත වක්කිකක් ගලේ ගාවගේ විසිරලා ගියේ මේ නේද සුබියක් අවිසලාගේ විසිරලා ගියේ ඕකෙදි කම්පා වීම අපි කියන සදාචාරය. සමාධි බලය කියලා කියන්නේ එහෙම වික්ෂිප්ත හිතක් දැක්ක කම්පා වෙයි. මේක හැටි මේක තමයි ස්වභාවය තමයි අනාත්ම ස්වභාවය කියලා. ඒ බාහිරගත්තොත් එයාට නැවත සමාධි ඡාල පිළිද වෙයි. ඒ නිසා ඒකට කියන සමාධි බලය. අවිද්‍යායන කම්පතිති විච්ඡඤ්ඤා බලය. තමන් මෝඩෙක් බව දන්නේ වෙනම ලොකුම ප්‍රශ්නය. ඒ නිසා මෝඩකමක් දැක්කට අනාගත වෙන්න දෙයක් නැහැ. මෙහි කරනින්න මොන තමයි කතා මේ ප්‍රඥාව දෙකම පහළ වෙන්නේ. ඒක තමයි මොකටද දන්නවනම් ඒකත් ප්‍රඥාව. මුලයෙන් සඳහන් කරනවා ලෝකෙ මේකවත් දෙනෙක් ඉන්නවා මෝඩයා මෝඩේ බව දන්නවා ඥානවන්තයා ඥානවන්ත බව දන්නවා මෝඩයා තමයි ඥානය කියලා හිතන්නේ ඥානවන්ත කියලා හිතන්නේ ඥානවන්ත තමයි මෝඩේ කියලා හිතන්නේ ඒක දිහා කරනකල ශ්‍රේෂ්ඨම එක තමයි ඥානවන්තය ඥානවන්තකම දන්නේ ඊගහට ශ්‍රේෂ්ඨකම මෝඩයා මෝඩේ බව දන්නේ මොහොලෙක් තමයි ඥානවන්තය කියලා හිතාගත්තොත් ඕදලා හුද්ද කරන්න පුළුවන් ලෙඩක් වෙයි. ඒවා ඥානවන්තයෙක් හිතනවා මම මොහොලෙක් කියලා ඒක ඉතින් අර බල්ලගේ පස්සේ දැක්ක මේ මේ පොදියක් බැඳා වගේ කවදාකවත් කරගන්න. ඒක මොඩම මොඩය දන්නේ ලොකු ඥානයක්. අන්න ඒක තමයි අවිද්‍යාවන කම්පතියු පඤ්ඤා බලන් කියලා මෙන්න මේ කියන්නේ ධර්මයේ කියන්නේ අදාහන්න බැරි කොටස් හේරෙන පටන් අරගන්නේ මේ භාවනා කරනකොට මතුවෙන උපක්ෂේෂ ධර්ම හරහා ගිය කෙනා විතරයි. ඒක කවදාකවත් සුතමේ ඥානෙවත් චින්තාමේ ඥානෙවත් නැහැ. දැන් මේ දෙක නැතුවත් ඒක බණ අහන්න ඕන ධර්ම සාකච්ඡා කරන්න ඕන කරලා හරියටම භාවනා කරන වෙලාවක මේ ආලෝක පහළ වුණාට මගේ හිත අරමුණේට ඉල්ලද එවනම් මට මේ විදේ සත්‍යයක් තියෙනවා කියලා හිතා හිතට කල්පනාවකද මට ඉවසන්න පුළුවන් කියලා හිතා හිතට අරමුණේ හිත ගිහිලාද කියන එක හොයන ගතිය ඒක ආభాෂයෙන් පිළිබඳ. ඉතින් මේ ප්‍රඥාවෙන් තමයි අපි සසරණ භාගයට පත් වෙන්නේ. යම් අවස්ථාවක අපි එක ජීවිතයක එක ආත්මයක මේ උද්‍යප්පේ ඥාන මට්ටමද ඥානෙ දිනු කරගත්තොත් ඒක මම හිතන්නේ නෑ මැරිලා ගියත් ඊගා වාක්‍ය ගියත් අමතක වෙයි. ඒ දැන් කාලේක බුද්ධ ගාන සඳහන් කියනවා මේක දෙන්න පුළුවන් නම් අවුරුදු 13ක් 19ක් අතර කොල්ලෙකුට හරි කෙල්ලෙකුට හරි ඒක තමයි දෙන්නේ ලොකුම දෑයම. අමාරුම දේ ඒකයි. මොකද මේක ඒ වයස වෙනකොට භාවනාවට පෙළඹෙනවා අඩුයි. අනේ මේ දුන්නි කැහිලි මතුවෙච්ච නිසා විවිධාකාර අදහස් තියෙන්නේ. නිසා මේ වයස අතර දෙන්න පුළුවන්. 13ක් 18ක් අතර. අර 1000කවත් එහෙම හැදිච්ච ඉලන්දාරියේ ඒ දැන් කියන මන්ත්‍රය පාවිච්චි කිරීම වගේ නරක දෙකට යන එකක් නෑ. ඒ වගේම මේ හැදිච්චි ළමිෂියක් තමයි නොගැලපෙන වල්ලබේ යාළුවෙක් තෝරගන්න එකක් නෑ කියලා කියනවා. එයාට අනිවාර්යෙන් දෙකල යුත්තම කලේක තේරෙන්නේ. ඒ සර්වතරේ වනා කරන ජීවිතේ තුන්ඥානයේ මුල් යාමේදී මේක දී ගන්න පුළුවන් නම් ඊට වැඩි දක්ෂකමක්. මැද යාමේට ගියාම තමයි ඇත්තටම ජීවිතයේ අත්දැකීම් සහිත වෙලා 40 50 වෙනකොට තමයි මේක වටිනාකම තේරෙන්නේ. නමුත් කාර්ය බහුල භාවය නිසා එනිසා වගකීම් භාරය නිසා වනස්පති අවස්ථාව නිසා දැන් කලාවේ තියෙනවා මේ හැටපේලා හොතදීම යනකොට නම් ආ දැන් නිවන් දකින්න ඕන කියලා පැනගෙන ආවට ඒ තියෙන හේරම ශක්තිය වැය වෙලා ඉඳුරංග ඔක්කොම දැහැරිලා එතකොට මොකද ය아가න්න බැරි ඒත් හැබැයි වටිනවා ඊගා වාක්‍ය ශරීරය කොට ගහගන්න පුළුවන් ඒ වගේම තියෙනවා එහෙම වයසකත් හරි කරනවා නම් ගෙවල් දොරින් පොඩි දමන්න මොකක් හරි ආදර්ශයක් ඒක අපිට මේක අගින් පටන් ගන්න හරි කමන්නේ මුලට මුලට මුලට ගෙනල්ලා උද්‍යප්පේ ඥාන නැත්නම් මේ ඇතිවීම නැතිවීම දෙක සිදු වෙනකොට තාම වේගෙන් සිදු වෙනකොට මේ මතුමත්tei එන්න පුළුවන් ඥාන බොහෝ විට නොමග යන්නේ කියනවා හරියට ගුරු උපදේශය දන්නේ නැතුව නැත්නම් හරියට ඉරාඳ පුතිගේ ගියේ නැත්නම් අධිකක්ෂේවට පස්සේ අද සාමාන්‍ය පඳුරට ගැහුවා ප්‍රාතන්වා කරලා දෙන්නේ කියන කෙලියට පොත්වල ලියලා තියෙනවා මෙන්න. සිංහල හිමියාපත් මහරහතන් වහන්සේ විසින් වචනය කරන ලදී අත්‍යවශ්‍යම ලද්දේ ආර්යයන් වහන්සේ තමයි. ඒ තරමකම ඇවිල්ලා. ඉතින් මම ඔය අර ඔක්ෂන් බණ කියන ගියාම ඒ හාමුදුරුවෝ ධර්ම සාකච්ඡා කරනවා ස්වාමීන් ස්වාමීන් වහන්සේ මට දුකක් ඇතිවෙනවා. මේ ස්වාමීන් වහන්සේ මේ අද භාවනාව නිසා මේ ලෝකේ දුමාකාර කලබිල්ලක් ඇවිල්ලා තියෙන්නේ පුදුමාකාර විදිහේ මේ කිසියත්ෝ පවා මේ අඳුර පාන්න පටන් ගන්නවා. ඔබ වහන්සේ මොකද කියන්නේ? මම ගාවට මම සතුටු වෙනවා. මොකද මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියපේක දැන් ලාභෙට විකිනෙන වෙලාවක් ලැබෙනවා. ඔක්කොමලා අයිතිවාසිකම් කතා කරනවා. අර ඥානෙ කියනවා මේ ඥානෙ කියනවා. ඉතින් අපි සාස්ත්‍රීය කතාකාර ස්වාමීන් වහන්සේ තමයි පුණ්‍යවන්තයිල ඥානලංකාරකින් ඇවිල්ලා මේ ඒ සංස්කෘතික කල්ලියම පාවිච්චි කරනවා. ටිකක් ඔය දේශපාලන ටිකක් ඕන. ඇයි දවල් ලැබුණාගේ බොහෝ කර කරනවා හැම අවුරුද්දක ඉඳලා බුලත් පොතක් කියලා වඳිනවා බුදුරජාණන් කියන්නේ කාරණා කාලය කියලා කාරණා කාලය කියලා ඒක අනිත් ස්වාමීන් වහන්සේ මේ පුදුමාකාර වැඩක් නෙමෙයි මේ මිනිස්සුනේ කියන කතාවයි ඉන්න කෙනා මේ ධ්‍යාන ලැබලා මාර්ගඵල ලැබලා තියෙන උභාංශය මේ ගැන මොකද කරන්නේ මොකද කියන්නේ ලැබුවයි කියන හැම කෙනෙක් ගාම නෑ කියලා හිතාගන්න ඒක කියන්නේ ලැබුණු කෙනෙක් කෝපියා කන්නේ මේ තරමට මේක දෙකක්වත් තියෙනවා. නමුත් අපිට මේක කතා කරන්න අයිතිවාසිකමක් හෝ ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් නෑ. අපි මේව හරහා යන්නේ නැතුව. මොකද මේක පොඩි ඉඳලා පිනන්න පුළුවන් කීනෙලක් හැවෙන්නේ. ඊයේ කෙනාට තේරෙනවා මේක දින ගැඹුර. ඒකයි කරුවචන් දේශනා කරන්නේ ගම්බීරමයි මේ ධර්මයේ ආනන්ද කවදාකවත් හැල්ලි කියලා හිතන්න එපා ලයිස් කියලා හිතන්න. ඉතින් ඒක සඳහා ගන්න උත්සාහයක් වටිනවා. නමුත් ඒ ඉස්තිරසාර ඥානය. ඇත්තටම මම ඉස්තිරසාර කියන වචනේ වැරදි. මොකද සාමත් විද්‍යාවේ මට්ටමේදී තියෙන්නේ සදාංග නිබ්බුතියක් නැත්නම් ඉස්තිරසාරයක් නෙවෙයි. ඒක සෑහෙන දුරට අන්නර කියන තැනක් තමයි විද්‍යාවිඥාන. විද්‍යාවිඥානයේ බලව අවස්ථාව ඊට පස්සේ තමයි භාවනාව නිසින්ින් ඉදිරියට යනවා. එතෙන්ට යන කම්ම මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගන්න අමාරුයි. ඒ නිසා සර්වකර්මයේ සඳහන් කරනවා තමන්ට මේ සංසාරේ නාට කරන භාවයක් හරණක් ලබා ගන්න ඕනෙම අනිකුත් නාට කරන ධර්ම අතර පඤ්ඤා හෝති උදයත් උදයත් ගාමීයා පඤ්ඤාය සම්මාගතෝ අවියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛප්පේ ගාමීයා කියන විදිහට මේ පළවෙනි මේ විපස්සනා ඥාන පිටසාර පළවෙනි විපස්සනා ඥානය ලබා ගත්තොත් විතරක් ඒ විදිහට සංයම භාවනා කිරීමේ ශක්තිය තියෙනවා. ඉතින් අර මහේ භාවනා ක්‍රමය උගන්වනකොට ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරලා දෙනවා. පරවතනාංශයේ ඉන්න කාලේ පරවතනාංශයේ මේ ශාසනයේ තියෙන වටිනාකමත් ධෛර්යානික භාවය සංසාරේ තියෙන භයානකම සලකලා කිසිම කෙනෙකුට ආර්යත් මාර්ග ඥානය ලබනකම් ඉසිඳුලන්නේ ඉඳ කියලා. මොනවා කියලා කියන්නේ ආගාමී මාර්ග ඥානය ලැබුවත් ඉතින් හතියන්නේ පා මහත් වෙනාම පසු බලන්න. මොකද මේ කාලේ වල පහස්සන් කිව්වා. මොකද දැන් එන්නේ එන්නේ එන්නේ අපිට ඒ වගේ උත්කෘෂ්ඨ මට්ටමක නැත්තම් ජල පැමිණීම සඳහා බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මහසි භවනා ක්‍රමේ බොහෝ විට දුරට හොයලා බලනකොට පළවෙනි මාර්ග ඥාන එකයි එල්ල බලන්නේ. මේ සෝවාන් කම දෙන්නයි එල්ල බලන්නේ. නමුත් ඒ සෝවාන් වීම පවා ගුරුවරයා හිතුවත් ශිෂ්‍යයා තුළ මේක තියෙනවායි කියලා ඒක අහම්බයක් විතරයි. ඒක හරි අමාරුයි ගුරුවරයෙක් ඉස්සර සාර කරලා කියන්න දෙන්නගේ සමவாயෙන් තමයි කරන්නේ. ඊට පස්සේ වගකීමක් ලැබෙන එහෙනම් කොයි වගේ කෙනෙක්ද කවට අහන් දෙන්න සුදුසු. කොමකාන් දින්න සුදුසුම මහජිකාඩෝ ඉස්සල පටන් ගන්නකොට ලංකාවේ කියලා තියෙන්නේ ගුරුවරයෙක් විසින් ඒ පුද්ගලයා මේ පළවෙනි මාර්ගයවත් ලැබුවා කියන මට්ටම තියෙනවා. ඊපස්සේ ඒක මං යන කාලෙ වෙනකොට ඊටත් පල්ලෙහාට දානවා. අවංකව කතා කරන ගුරුවරු මේ අනිවාර්ය තමන් ඉදිරියේ ඥානය සාක්ෂාත් කරගත්ත කෙනෙක් තමයි සංයම භාවනා කරන්නකෝ තව කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් කියන මට්ටමට අපේලා තියෙනවා. නමුත් අර මම කලින් කියපු සම්මත ඥාන අවස්ථාවේදී බොහෝ දෙනා පටලවා ගන්නවා. මොකද ඒකෙන්දී අතීත අනාගත වශයෙන් දුරට කර්ම කාරණා බේන්න පටන් අරගන්නවා. ඒ වගේම පළවෙනි ධ්‍යානෙ ලැබුවා වගේ ලකුණු පහළ වෙනවා. මෙතනදී පවා හුඟ දෙනෙක් අර වැරදි දැන් මම වැඩි හරි කියලා වැරදි දිහා. ඒ නිසා පොදු උපදේශය තමයි මේ මහසි භාවනාව ගන්නට හැම වෙලාවෙම Taman ළඟ යම් කිසි ඥානයක් හෝ යම් කිසි සමාධියක් ආවනම් ඒක නැවත නැවත පහළ කර ගැනීම මිස ඉස්තර කරන්න යන්න එපා. මුත්‍ය දින්න කරගන්න එපා. හරිනම් ඒක නැවත නැවත නැවත නැවත එනවා නම් Taman දෙක පිළිබඳව සත්‍යයක් ඇති කරගන්න පුළුවන්. නිසා කියන්නේ ඉස්සරම අවකට්ටේට ලක් කරගන්න. තමන්ගේ ඥාන හැම වෙලාවෙම අවකට්ටේට ලක් කරලා නැවත නැවත උරගාලා බලන්න අත්තරම් භාණ්ඩයක් ගන්න ගියා නම් ඒක නැවත නැවත උරගාලා බලලා ගත්ත තරමට මොකද සල්ලි කිව්වට පස්සේ නිසා බාර ගන්න. දැන් මුදල් ගන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරන්න. අනිත් වගේ මේ ඥානවලදී ඒ තමයි මේ සම්බන්ධ වෙන හදන්නේ මොන දෙයකටද කියලා ගණිතය කෙරුවට පස්සේ පස්සේ මේ හිතවරන අමාරු නිසා හැම වෙලාවෙදීම අවතක්ෂේප කරනවා. ඒක මේ නිින්දා හිරිලක් නෙවෙයි. තමයි අවතක්ෂේප කරන්නේ. මේ සඳහා තමයි අපිට මේ උද්‍යත්ත ගාමිනී ප්‍රශ්නාව අවශ්‍ය. ඒක අපේ අනිකුත් සෑම ලෞකික ඉගෙන ගන්න සෑම ශක්තියක්ම මේ විපස්සනා මට්ටමේ. ඒක සීල සමාධිය වල විපස්සනා මට්ටමේ සෑහෙන ආපසු නොයන විදිහේ ශක්තියට එනතේ අපි මේ හිතාගෙන ඉන්න දේවල් මේ මේ කීය කන් කියලා අල්ලගෙන තියෙන ඕනම දෙයක් හඳේ හිටපු කණු වගේ ඕන වෙලාවක වැටෙනවා. මේ මට්ටමට ආවට පස්සේ නම් වැටෙන්නේ නැහැ කියලා කියන්න බෑ නමුත් මේ මනුස්සයාගේ ජීවිතය ඇතුළේ මේ වෙනස නිසා නැවත සකස් කරගෙන යෑමේ ශක්තියක් ඇති වෙනවා. මේ අපි අනිස්ථාන කරගන්න ඕනේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩා ගැනීම අදුම මට්ටමේ අදුම ලංශයෙන් කියනවා අපිට මේ අවසාන නාථ කරන ධර්මයේ සංඥා හෝති උදයත් ගාමිනියා සංඥාය සම්මාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛප්පේ ගාමිනියා කියන මේ උදයප්පේ ඥානය හෝ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඒක මේ කිසස්ම මට්ටමේ පහත්මත ඊට පස්සේ වාක්ලාද භාවනා කියන්නේ බරපතල කම අධිකාරිය දින කියලා භාවනා ඉදී කරන මට්ටම කියනවා. ඒ නිසා සෑම බෞද්ධයෙක්ම බෞද්ධයක් බව තමයි බෞද්ධකම සාර්ථක වෙන්න නම් මේ මට්ටම තියෙන්න ඕනේ කියලා හිතන්න නම් බුණා නමුත් ඥාන සමහරු නමුත් Taman බෞද්ධක Taman තියෙන කරනවා නම් මේ මේ ජීවිතය ඇතුළත මේ ශාසනයේදීම අපිට මේ මූලික අවශ්‍යතාවය වහවහ සාක්ෂාත් කරගන්න ලැබේවා යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් මේ වෙනකොටත් ඒ මට්ටමට වෙලා තියෙනවනම් මේක මහලොකුට තියාගන්න නැතුව ඒක නැවත භාව භාවිත කිරීමෙන් බහුලීකත කිරීම භාවනා පරිපූර්ණියාගත කියන මට්ටමේ සාක්ෂාත් කිරීමේ මේ සත්‍යාන බෝධයට සාක්ෂාත් කරන්න උත්සාහ කරනවා. ඒක අමාරු නෑ නමුත් කරගන්න අපේ ඉස්තිර වෙනසක්. පළවෙනි මාර්ගඥාන ළමනකම් කිසිම ඉස්තිර වෙනසක් නෑ ඕනෙ වෙලාවක් නැකෙන්නේ. ඒ නිසා මේ ශාසනය පිළිබඳ හැඟීමක් තියෙනවනම් ශාසනය පිළිබඳ විරෝධී ලයිසින් කටයුතු කරන කටයක් තියෙනවනම් මේ බාහිරයේ වෙජ්ජි හොල්ලලා පොඩි දාලා ස්ථාන හදලා විවස්ථා හදලා ඒවා සියරම ළමා ගන්න. කලින් මේ එකම දේ තමයි පිට සංකාණය තුළ ඇති සීලය අදි සීලයක් වඩපත් කරගන්න. ඊන්නා වූ චිත්ත භාවන අදි භාවනාව වඩපත් කරගන්න. ඇති ප්‍රඥාව අදි ප්‍රඥාව වඩපත් කිරීමේ අපිට මේ ශාසනය තමන් කියන උතුම්ම සීලය අදිත් කරලා ශාසනයෙන් අපිට ලබන දෙන උතුම්ම සීලය ලබා ගන්න අපි මේ සියලු ප්‍රයත්නයේ කාන්තින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ සම්දේශනා මේ වටසනා සිදු දනාගෙන ශනේෂී භාවිවා ආශාසනා